අවයි අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අදත් ඒකමාරක විතර කාලයක් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට එහෙම නැත්නම් පොදු කමඨං සුද්ධ කිරීමකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ඉංග්‍රීසි මාධ්‍යයෙන් පටන් අරගනිමු ඊට පස්සේ සිංහල ප්‍රශ්න ඊට පස්සේ ලැබෙන විදිහට සභාවෙන් පැන නගින ප්‍රශ්න වලට සාදර වෙමු අපි බලාපොරොත්තු වෙමු ඉංග්‍රීසි ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් සැසිවාරය ආරම්භ කළ දෙන විදියට අයුමගේ. Venerable Sirs, Dhamma friends, uh, we have received uh, four uh, questions, all related to meditation, meditation practice, and one announcement. um, um, may I have your permission to present it to the audience? Yes. I shall deal with the announcement first. This is from um, Amarnath. A recorded sermon of Bante is being played at tutorial room in the North Building, which is opposite this hall at 8 p.m. daily. All English listeners are kindly requested to attend to that. If you require any assistance to find this place, please let me know. Metta Amarnath. Now for the questions. Um, there's one question, I think it was related to the first question uh, yesterday. Um, it starts with paid more attention to the touching foot, started feeling pain on the right chest from time to time during sitting, noting, within quotes, pain, pain, pain. Chest pain went away. This repeated several times. After relaxing the body and started concentration, the breath became subtle and hard to observe. Try to focus on the belly. Not sure if the rise and fall are natural or due to my intense attention, increased attention. The question is can I use other touch points outside the air shaft? The, thank you, because the, when compared to yesterday's presentation, today is with more flesh, more juicy, more information. So that is the way we do the groundbreaking work. So whenever you try to experience under the nose touching points, uh, you may get the penetration into it. Even then, latter part, uh, when you go to the chest pain or kind of thing, you can make it as a complaint, telling it is a distraction for my meditation. Or it may be an attribution for your mindfulness. Whenever you become mindful, your all the bodily pains become amplified and may become very dramatic and conspicuous but without worrying that complaining, if you just look at the pain, look at the feeling, then it has its own natural course disappearing. And then only you comes to know your breath is subtle and uh, due to your focused attention you know there is no complaint of no breath. Breath is there, it is subtle. So whenever that subtlety becoming the more subtler, your mind is searching for another object. So instead, what about maintaining mindfulness without an object? That's a very, very revolutionary. Our mind is always asking something to be hang on, something to be hold on. That's a word meaning of um, aramana. That is, we, we wanted to have something to anchor upon, to be as a pivotal point or benchmark. So of course it is necessary at the beginning to establish the mindfulness. Once the mindfulness is established, you go to another uh, somersault, put into another put another somersault and go into another sphere. Mindfulness can maintain without an object. And that is much more relaxing. Much the mind at home but unbelievable. So therefore you have to go uh, with an expectation or preparedness, anything valid. Don't go in search of rising and falling. Don't go in search of any other area. If they are coming naturally, no problem. Just take it as a point. But if it is not there, just see how the life continuum or the mindfulness maintained without a particular pivotal point without without a particular benchmark or reference point and there you can see everything automated not necessarily to have a self egocentric thinking not necessarily have a pinpoint to establish conceit conceit is always comparative so you must have one pinpoint then only you compare and everything is appear equal, not necessary to have a fight for to gain the lion's share or the better half, nothing. Everything is flat. So that is the point. Uh, you can see mind is really, really at home, but appear like irrational. But that is real at-home situation. We are utterly in an irrational, condition, artificial situation. When everything gone, you come back home. When you come back home, you can understand I am not dead, I am living. I am not sleeping, I am awake. I am not unmindful or uh, unconscious, I am conscious and mindful, but depending upon nothing. No object as such. So try to keep it, try to maintain that equilibrium as long as possible. But that, uh, asking try to itself is mm, irrational. It is a wrong way of presenting. Just be. Just being. It is not a science. It is a, an art. So only you can uh, experience whenever you go prepared. Otherwise your mind will fall into sleep. It will complain, everything boring, everything monotonous, sleepy. But now you know you are starting with an object when the object disappears mind can be there mindfulness can be there the consciousness can be there but without a particular point this is the most independent most sovereign state of mind so if the presentation is correct and if my understanding is correct my invitation is to go prepared for nothingness and you will experience in this human life there is such points which our, these universities are not going to teach you. We are going to the next one. Second question. Venerable Sir, I don't get specific features of the breath, only a general flow of air. I noticed the breath get very subtle and go away, and then I was in a quiet, peaceful state without many thoughts. I saw the thoughts just passing, but would not know what they were. I could hear the sounds of the air conditioning, coughing, but only had the awareness. Uh, number one, Bante, please advise what to do. The second question is Bante, would I have been in the mildest form of sloth and torpor? Could you please advise? Thank you. The very statement telling I am in the breath but I do not see its shapes and the colors and the features, uh, it's impossible. You know you are in the breath, not carried away by thoughts, not fighting with pain, not fighting with sounds, but with the breath. So that clarity, that delimited understanding, that sharpness make sure it. Am I sure I am on the breath, which is not much facilitated with the shapes and the colors, but am I sure I am not on the thought, not on a pain, not on a sound? So that clarity is enough. That means you fair amount of uh, delimiting or sharpness is there. See how many thought moments or how many seconds or how many rounds of breath. You can maintain it and see whenever such a thing happen, the sloth and topper from the right periphery try to creep in. And there you have to understand the bare understanding of the breath and that whenever you become discouraged or when you become bored, when you become monotonous, the sloth and topper can creep in. So if you go prepared, no, I am aware that Svatanapa can come. Sounds may be at the peripheral level. Thoughts and cough are they are the peripheral level. They are not inflicting me. I am taking this breath as my primary object and continue. So when that happens, there may be two other additional features which is which are absent now. One thing is you can feel where the breath is taking place when compared to the body configuration. It's a whole body or it is on the tip of your upper lip or on the end of your nostrils. And uh, still further, when the in-breath happen, out-breath happens, not only you know you are breathing, not only you know this is the touching point, still you can see the difference between the in-breath touch and the out-breath touch. That's the maximum you can go. But here, these latter two not available. But you are fairly sure you are in the breath. So continue with that, uh, uh with awareness that sloth and topa can come in. If it happen, no, it will happen only if you are not diligent, if you are not vigilant, if you are not alive. So go prepared. They are, mm, are another type of, another kind of, another refined kind of mindfulness will come into being, mobilized, so unless otherwise you go prepared, you will give in to the sloth and talk or sounds or discouragement. But if you go prepared, that is what really mean by this interview, by this uh, reporting. Next time you are going to the more subtle things and you have to go with a boosted dose of mindfulness and there your charging of your body and mind and uh, vigilance will be more increased. So this is good, reporting also good. Go prepared for more subtle things. Third question. Venerable Bhante, yesterday it was mentioned at question and answer time, I would appreciate further clarification of, you can see the breath through thoughts and through thoughts you can see breath the art of seeing through the breath and seeing through the thoughts. How should I practice to get this get to this? With lots of thanks and appreciation. I can give two ways. If you're observing uh, badminton, volleyball, netball, I don't know netball. So when the ball is from, imagine you are in the home side and the visiting side, the other side, when the ball is gone to the other side, you can see the ball through the net. So that because net is not a wall, it is a lot of ice. It's just made out of cord. And through ice, you can see how the ball and how the people are playing. And when you come to the home side, you can see without the net. So likewise, you can see thought and the breath happens. Sometimes breath is in front of you, thoughts are at the peripheral level. So there's no seeing through to know. I am basically with the breath, but the thoughts are at the peripheral level. They are inert. They call background thoughts. They call inert thoughts because they are not inflicting. And sometimes thought come in front and still the breath is happening. That is the point, second point coming. Whatever the thinking, whatever the sound, whatever the pain, breathing is a con continuous thing. While the thoughts are happening, breath is not stopped. So if you go prepared, you can see through the thoughts still breathing is happening. So that is the way you learn how to zoom in and zoom out. When different layers are there, you can zoom in and zoom out. The by focusing, so some layers you can ignore and you can focus some layers. So this is in the teaching of the Buddha, he mentioned sometimes breath is in, sometimes breath is out. Sometimes breath is close, sometimes the breath is far away. You never can experience it unless otherwise breath is fighting with another aspect like thoughts, pain, sounds. So sometimes you feel the breathing is within, sounds are outside. Whenever your thoughts, your mindfulness is engaged with sounds, sound appear more homely and that has gone, far away. But both of them are in a visual field, so this is the type of broadening and understand the depth of the mindfulness that is in my vocabulary I call the diversification of the mindfulness. Once you start with one thing at a time and that done well, later you try to understand number of objects side by side, one after the other. So when that happens, still, uh, when that happens, uh, you are getting the basic lessons how to maintain mindfulness in multitasking. Oh, this is still at the laboratory level. You have not put into the field level. So see not, not a single thought moment in our life with single object. Life is a complicated thing. You can focus upon single thing, but never our life is a single thing. It is always with multivarious factors. So focus to one, gain the mindfulness, and let the mindfulness to diversify into the side-by-side -side breadth or oh, one after the other depth and you will never believe the potential, the capacity you have. You are utterly underestimated, unless otherwise you put into a challenge. So challenge also, let that happen on the way rather than you manipulate the situation. Let the challenges happen and simply be aware. And once you awareness happen later, the clarification delimitation is slowly, slowly sets in. Ultimately, one day, you can feel what is happening into the next person sitting next to you also. So likewise, it is losing the boundary and expanding in the whole universe. So they start with one single point, here, now, I am. And then let it grow and ultimately you will find that mindfulness is not belongs to you. It's a natural process. Start with the point where it is possible and let it grow. Not a single human on the earth understand their capacity. It's such a vast capacity. So let it grow slowly, slowly. Don't try to be smart, to be accelerated. And other thing is, whenever some mishap or how do you call the disappointment happen, just be a beginner. Again, start like a new person, newly born person, learning breathing like, and ultimately it grows. The way it is gathering the momentum, the acceleration, unbelievable. So, specifically in a retreats like longer days, 7, 8, 9, 10, lot of chances are there you to develop this unhindered growth. Fourth and the last question. Uh, dear Most Venerable Bande, this is not a question, but rather a statement regarding the walking practice. I was finding it very difficult to focus on walking, but after yesterday's excellent uh, question and answer session on advice for walking, I, uh, I decided to follow it. I thought I would at least lose some weight in the process. Once I started, I realized that I could focus and do more steps mindfully. It was that previously I was expecting something to happen, some calming effect or some sort of result. As soon as I let go of that, these expectations, I found that I could focus and do the walking mindfully. So, therefore, I take this opportunity to thank you and pay my utmost gratitude to you, most venerable Bante, blessings of the Triple Gem. So, walking on the earth is the highest miracle on the earth. Don't expect any other kind of walking, just two legs. Basically, you are on one single leg. And imagine you are balancing 50, 60, 70 kilos on one single leg and gathering the momentum. And when it is happening, what a harmony it's happening. It has taken millions of years for a quadruple animal to become a two-legged person. And within that, when you are walking, it's miraculous. But we never pay any attention. We live on the earth maybe 80 years, 100 years, but we do not know how this balancing is happening. Only the Buddha, not a single any other religious master talk about that. What a miracle to see what is happening while you are walking. And whenever you see a, a baby uh, tottering to the step, first step, second step, what a joyful thing. And how that baby is gaining the momentum just to walk without uh, holding into something continuously, seven, eight, nine steps. So it's a remarkable uh, change in our evolution and what about the seven, eight, nine steps? Continuous mindfulness. You are walking towards Nibbana. You are walking towards liberation. So therefore, when and where you get the chance, just be unto yourself. Just walk. Don't tell that you are meditating. Not necessary. You can just be mindful. And then you can see, go to the street and see how the people are behaving Utter mad. One person running to the left side, other person running to the right side. And they are so busy. And we are looking at it, something wrong somewhere. And very old person from the village came to the town and see, he thought there may be a theatre or something like that. That is why people are very busy. But he, in, in the village, people are not so busy. So he told that නාඩගමක්වත් ඇවිල්ලාද taumata. So ultimately, no, no, theatre as such, this is the bloody foolish fellows at the town. Behave it like that. So when you calm down and start walking, you can really feel the Mother Earth. This is called earthing. Whenever earthing happens, you naturally become very connected. Present day, we have killed the earth we have leveled it, concreted, and wearing shoes. So everything make disconnected. So you are with the, uh, that is called static current. When the three-pin plug is not plugged into the wall, or if it is only two pins, the third earth is not there, so static current happens. Likewise, whenever you are not connected to earth, there's a kind of a static current happens. So to release it, just walk on the earth and see how much children are happy to work with sand. That is to get earth. So it is meditation as such, but it is a kind of a loving kindness to your body. Uh, once in a way, connect it with the Mother Earth. And that is called earthing. So this is a good uh, way of catching and no end. So much of thing you can learn. And whenever you uh, progress along that, it will become a silent sermon to your fellow beings. Just be calm, just walk on the earth and be happy. It's completely free of charge, no equipments, no formulas, just walking on the earth. So uh, I also thank for the presenting this statement. උදේ කරුවලයි ඉන්නේ පේනවද? පේනවා. So we are now going to go to the Sinhalese questions. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස අද දිනට කමඨහන් වාර්තා 21ක් ලැබිලා තිනවා. ඉන් 19ක් 20ක් භාවනාව සම්බන්ධයි එකක් ධර්මදේශනාව සම්බන්ධයි. ඒ භාවනාව සම්බන්ධයෙන් ඒවයින් එකක් නම් මට කියෝ ගන්න අමාරුයි අවසානයේදී අයෝම උත්සාහ කරන්නම් කියලා කිව්වා ඒක. පළවෙනි ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව මුලදී සිත සිත කතා පවත්වන්නට විය දැඩි උත්සාහයකින් වම දකුණ ඔසවනවා ගෙනියනවා තබනවා ලෙස පසුව යටිපත්ලට සිත යොමු කෙලිමි පිළුවෙලින් විලුඹේ ඇඟිලි තුඩු පසුව මුළු යටිපතුලටම අවධානය යොමු කර කොන්ක්‍රීට් පොළවේ තද ගතියද එහි දාර ගැටෙන විට වෙනසද මෙටල් කොටසේ පෑගෙන විට සීතලද හඳුනා ගතිමි. ඊයේ සවස උකුල්ලට දක්වා අවධානය යොමු කෙලිමි. සාර්ථක විය. එවිට මා පැන පැන යන බවක් දැනුනි. පරයන්ක භාවනාව. ආනාපාන සති භාවනාව. හුස්ම ඇතුල් වීම හා පිටවීමට අවධානය යොමු කිරීමට හැකි වූයේ ඊයේ සවසේ. එය ඊතා ඉක්මනින් තුනී වී යෑම අවබෝධ විය. රස්නය සීතල නොදැනුනි. නාසයේ ගැටෙන බව දැනුනි. හුස්ම තුනී වී යන විට ශරීරයේ දකුණු පැත්ත ඊතා රස්ණයට දැනුනි. මෙය ධාතුවල ක්‍රියාවලියක් කියා මෙනෙහි කරන විට එය නැති වී නැවත හුස්ම ගැන අවධානය ඉබේටම ඇතිවිය. නැවතේම ප්‍රදේශයේම සීතල වී යන ගතියක් දැනුනි. ඒ විට මෙනෙහි කරනවා පමණක් මට ඒ විට මෙනෙහි කරනවා පමණි මතක. මට නිින්ද ගිය බව දැනුනි. අවදි වුණ විට නිින්දෙන් අවදි වූ බව තේරුණි. හුස්ම ගැන අවධානය අලුතින් නැති කර ගැනීමට සිදුවිය. පින්වත් ස්වාමීන් වහන්ස ඔබගේ කාරුණික අවවාද අනුශාසනාව ඊතාගේ කර සලකමි. ඔබට නිරෝගී බව පතමි. ඔව් මේකේ අන්තිම ලියලා තියෙන නිින්දෙන් අවදි වුණාට පස්සේ උත්සාහයක් ගත්තයි කියලා හුස්මට අවදි වෙන්න. අන්නේ උත්සාහයට අන්නේ කරන වැඩේ ඉබේම සිද්ධ වෙනවා නම් අවදි වෙච්ච ගමන් නිකම්ම හිත බල්ලා නිකම් කූඩුවට යනවා වගේ හිත යනවනම් ඒක නිින්දක් නෙවෙයි ඒක නිකන් හිත සැඟවි ගැනීමක් විතරයි ඊට පස්සේ උත්සාහ කරුවට පස්සේ අපහසුකින් තොරව යන්න පුළුවන් ඒත් සැකයක් තියෙනවා නිින්ද ගිහිලා නෙවෙයි හිත හැංගිලා උත්සාහ කරත් ගන්න බැරි නම් නිින්දක් කියලා හිතන්න පුළුවන් එනිසා මේ හිත හිත නිින්දට ගියාද නැන්ද කියලා තීන්දුව කරගන්න පුළුවන් එන්නේ නිින්දෙන් අවදි වුණා නම් නැත්නම් ඒ හිත තැඟවිගත් හිත නැවත අවදි වෙච්ච වෙලාවක අර මූල කර්මස්ථානෙට පැමිණීමේ ක්‍රියාසූරතාවය උරුබුහුටිකම දක්ෂකම අනුව තමයි. එනිසා ඕන තරම් නිින්ද යන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. නිින්දෙන් අවදින අවදින වෙලාවේ බලන්න හිත ඉබේම gedර එනවාද කියලා. ආන්න ඒක වාර්තා කරන්න පුළුවන් නම් එයාට සුදුසුකමක් ලැබෙනවා නිින්දට යන පැත්ත ගැනත් හොයන්න. මේ බලන්නේ නිින්දෙන් පස්සේ අවස්ථාව. එක වාක්‍යයක් කියවිලා තියෙනවා අන්න ඒකයි මම මේ උනන්දු කරවන්නේ පුළුවන් තරම් ඒක නිරීක්ෂණය කරලා තවත් ඒ පිට ගිය හිත නින්දට ගිය හිත නැවත අරමුණට යම් පිළිබඳව තොරතුරු වார்த்தාවට ඇතුළු කරන්න බලන්න කැපිපෙන වෙනසක් ඇති වෙන භාවනාවයි බුදු සරණයි ස්වාමීන් වහන්සේ භාවනා වැඩසටහන අවසාන කොට සමාජයට ගිය විට පුද්ගලයන් සමග කතා කිරීමේදී හා කතාබහට ඇහුම්කම් දීමේදී සතිය වරහන් තුල ලබාගත් උපයාගත් සතිය නොකඩවා ගැනීමට සතිය පවත්වාගත යුතු ආකාරය මෙම අවස්ථා සඳහා විස්තර කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේදි බලන්න තමන් භාවනා කරනකොට නැත්නම් තමන් නිස්සද්ද වෙනකොට වෙන කෙනෙක් කතා කරත් අපිට එකකින් පොඩි යම් විජයක බාධාවක් වෙනවා හිතමනකම් අමනාපකම් එනවා. අපි gedara thore ඉඳ හිතා ඉඳකොට කතා කරන ටොං ගන්නවත් මතක නැහැ. අපි හිතන්නේ අහලා බහලා ගම් අහලා අහලා ගම් හතකවත් භාවනා කරන කෙනෙක් ඉන්නවයි කියලා. වැඩ කරන්නේම දඩබඩ දඩබඩ ගන්න. ඉතින් ඒක නිසා ඒවා ඉතින් අනිත් පැත්ත හැරෙනකොට එහිමීට තමයි ඕක සිද්ධ වෙන්නේ. ඒක නිසා භාවනා කරන බවක් හෝ සතිය පිටින් බව කාටවත් අඟවන්න එපා. බලාගෙන ඉන්න මේ මිනිස්සුගේ හැසිරීම දිහා. එමිසු හිතන්නේ බුද්ධ ශාසනයක් තියෙනවා කියලා. එමිසු හිතන්නේ නැහැ හුදකලාවක් කියලා එකක් තියෙනවා කියලා. එමිසු හිතන්නේ කවදාකවත් මේ සතිය කියන එකක් තියෙනවද කියලා. ඉතින් අපිට ඒගොල්ලෝ එක කියලා දෙන්න බෑ. මට බලන්න පුළුවන් මේ වගේ කවුරු හරි එම අනවශ්‍ය විදිහට වාග් බහුල්‍යයට යනකොට කතාවට යනකොට මගේ සතියට මොකද වෙන්නේ? මම මේ මනුස්සයාට දොස් කියනවාද? එහෙම නැත්නම් මට විතර දෙනවාද? එහෙම නැත්නම් වචනයක් මට කතා කරන්න වුණොත් මම ඒක කිරලමෙන්ලස කතා කරන්නේ. එහෙම නැත්නම් කටකම දෙයියාවක් නැතුව කියන්න හදනත් කියලා. ඔය සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක හරි ගියාට පස්සේ සම්මා වාචාව වලට තමයි බුදුජානසී කියන්නේ. යම් ප්‍රමාණයකට ඥානය ඇති වුණා නම් ඊට පස්සේ තමයි සීලය හරියන්නේ. අපි හිතන්නම් සීල සමාධි ප්‍රඥාවල සීලේ හරිය ප්‍රමාණයට සමාධිය නම් සමාධිය හරිය ප්‍රමාණයට ප්‍රඥාව කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගයට පස්සේ ප්‍රඥාව තියෙන තරමට තමයි සීලය හරියන්නේ. ඉතින් ඒ නිසා මේවා එකිනෙකට එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා. ඒ නිසා හොඳට <clears throat> සතියෙන් යුක්තව පිටිස කිසිම චාරයක් නැතුව හැසිරෙන දිහා බලලා ඒකට මගේ සතිය මගේ හිත ක්‍රියා කරන හැටි බලන්න පුළුවන් තරම් තොරතුරු තියාගන්න. තියාගන්නකොට එකක් වෙයි. තමයි ඊට පස්සේ කාටවත් කතා කරන්න එකක් නැහැ. කතා කරන්න ඕනේ නම් කිරල මැනලා තමයි කතා කරන්නේ. ඒ නිසා බුද්ධ ඥානවංශයේට මුනි නැත්නම් මියුට් කියන නම පාවිච්චි කරනවා. කතා කරන්නේ අවශ්‍යතාවය තියෙනවා විතරයි. එහෙම නැත්නම් නිස්සද්ද වෙනවා. අදිවාසී හේතු භගවා තුන්හි භාවයෙන්. දානයක් හරි බාරගෙන ගිහලා බුදුරජාණන්සේට ආර්දනා කරොත් නිස්සද්දව හිටියොත් බාරගත්තා. බැරි නම් විතරක් කාරණාව කියනවා. දැන් අපි නිස්සද්ද එක දානේ බාර දුන්නත් කතා කරනවා එපයි කිව්වත් කතා කරනවා. ඒක නිසා මේ මිනිස්සයාට විතරයි ඔය කතාව තියෙන්නේ. ඒක වණ කරගෙන තියෙන මිනිස්සයා. විශේෂයෙන්ම අද තියෙන මේ ටෙක්නොලොජි එකත් එක්ක. මේ දුරස්ත විඳ කතා කරන්නත් පුළුවන්. ඒ නිසා කියනවා ඉස්සරහට මේ අර ෆෝන් එකට පුරුදු වෙලා ඉතරහට උපදින කෙල්ලන්ගේ බෙල්ල ඇද වෙලා උපදී කියලා. ඒ පැත්තමනේ තියානේ. දුවට මතක තියාගන්න කතාව නතර කෙරුවොත් පිස්සු හැදෙන්න කිට්ටිම ක්‍රමය. free association and uh, counseling වලින් තමයි ඔළුව බේරගෙන ඉන්නේ අපි. ඉතින් ඒක සැරේම නතර කරන්න යනවා නතර කරොත් sure පිස්සු හැදෙනවා. ටික ටික ටික ටික අඩු කරා. ඒත් පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා. ඒත් පිස්සු හැදෙන ඉඩ තියෙනවා. මොකද කයිවාරුවමයි තියෙන්නේ. විසිල් ගහනවා මිසක බල්ටි නෑ. විසිල් ගාගෙන අන්ධහර පාගගෙන යන මොකක්වත් ඇහිය තියෙනවා. අන්ධහරේ තියෙනවා හීය නෑ. මොකක්වත් නැතුව කරබන් ඉන්න බලන්න. එතකොට වෙන්න තියෙන දෙයක් වෙයි. ඒ නිසා ඒක හදිසි කරන්න එපා. මෙහෙදි උත්සාහ කරන්න. අනුන්ගේ කරත කතාව නිසා අපිට බාධා වෙන හැටි එහෙමනම් අපි ඉන්න තැන අනික් අයත් භාවනා කරනවා කියලා හිතාගෙන අපි නිස්සද්ද වෙමු. භාවනා කරද්දත් එකයි නැත්ත් එකයි. ඒක තමයි ලොකු ආදර්ශයක් වෙනවා. ඒකට හේතුව ඊට කලින් තියෙන සම්මා දිට්ඨි සම්මා සංකප්පාවොත් විතරයි සම්මා වාචා කියන එක මැනගන්න පුළුවන්. එන්නේ ඒක ඒක සැරේ නතර කරන්න යන්න එපා. ටික ටික ටික ටික අඩු වෙනවා නම් අන්න ඒකට පොහොර දාන්න කියන එක තමයි දෙන්න තියෙන සාමාන්‍ය උත්තරේ. ගරුතර ස්වාමින් වහන්සේ මම ඊයේ සහ අද දිනේ පරයන්කේදී ආශ්වාස ප්‍රශ්වාස කරන අතරතුර ඒ දෙස බලා සිටියෙමි. මම හුදෙක්ම බලා සිටියේ ආශ්වාසයේ නාසයේ ස්පර්ශවන හැඟීම විඳීම සඳහාය. නමුත් මාගේ ආශ්වාස ප්‍රශ්වාස මට දැනෙන විදිහට මු르දු නිසා තවමත් එය වටහා ගැනීමට අසීරු වී තිබේ. තවද මා ඒ දෙස බලා සිටන විට බොහෝ වේලාවට වෙනත් කල්පනාවන් වරහන් තුල අතීත සහ අනාගත මෙනෙහි වේ. නැවතත් සිහිය පිහිටුවාගෙන පැමිණි පැමිණීමට වේලාව ගත වේ. සමහර වෙලාවට ගැස්සී ඇහැරෙනවා වාගේ හැඟීමක් ඇතිවේ. මේ හේතුවෙන් මාහට සතිය පිහිටුවා ගැනීමට හැකිවන්නේ විනාඩි 5ක් වැනි සුළු කාලයක් වරහන් තුල පෑ ඇතුළත යයි මට හැඟේ. මේ සඳහා සුදුසු උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මගේ භක්තිමය ප්‍රණාමය පුද කරනු කැමැත්තෙමි. අතර පැයක් ඇතුළත විනාඩි 5ක් කියනනම් සෑහෙන ළඟාවීමක් ඒ තරම් කරන්න පුළුවන් නම් ඉතින් කියන්නේ තියෙන ඕක පොඩ්ඩක් වැඩි කරන්න පැය විනාඩි 5ක් තියෙන විනාඩි 6ක් කරන්න උත්සාහ කරන්න කියලා. ඉතින් අර තව එකක් තියෙනවා ඒකට උදව් වෙන මම අර ඉස්සරහා ඉංග්‍රීසියෙන් මතක් කරා වගේ හිත පිට ගියා. සද්දයකට හරි වේදනාවට හරි හිතවිල්ලට පිට ගියා. ඊට පස්සේ නැවත සතියේ පිහිටන ආකාරයේ මූල කර්මස්ථානයේ පිහිටන ආකාරයේ නැත්නම් කයට හිත එන ආකාරය ගැන බලන්න ගියොත් ඒක පුදුමාකාර ගම්භීර ධර්මයක් දේශනා කරනවා. පිටගිය හිතක්, නන්නත්තර වෙච්ච හිතක්, ගෝචර රාජ්‍යත්වයෙන් පිටගිය හිතක්. නැවතර ගෝචර රාජ්‍යත් භූමියට එන එක නික්ලේශී තැනකට එන එක නිර්මල තැනකට එන එක කාන්තාරේ අතරමැති කෙනෙක් ക്ഷേම භූමිය හොයා ගන්නවා කියන එක මොනම පොතකින්වත් බල්ලා කරන්න බෑ. ඒක ඒක පෙළ ගැස්මකට ආවට පස්සේ එනවා. ඉතින් ඒ විදිහට ඒ නික්ලේශී නිර්මල තනක් මට තියෙනවා කියලා හරි දන්නකොට කෙලසිච්ච වෙලාවක ඒ භාවනා ප්‍රතිඵලයක් තමයි. ඒ නිසා බුදුජානනාංශේ අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං කියලා සඳහන් කරලා තියෙනවා. මේ ශෝක නොකරන තැනට එන්න පුළුවන්කම. රජස් නැතැනට එන්න පුළුවන්කම. ക്ഷേම භූමියට එන්න පුළුවන්කම පරෝපදේශ රහිතව Tamanටම උත්තම මංගලයක්. එනිසා පිට යන කෙනෙකුට මේ පරිශ්‍රයෙන් උන්ගාක් ඉඩ හම්බ වෙනවා. හිත පිට ගියාම නැවත කොච්චර ඉක්මනට Tamange ගෝචර රජ්‍යත්ව භූමියට අරමුණට සතියට එන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒක තමයි රෙසිලියන්ස් කියලා කියන්නේ. කවුරු කරකොල ඇතරියත් Taman කොච්චර ඉක්මනට මෙතෙන් එන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක අගය කරන්නේ නැති එක තමයි අපේ දියුණුවට බාධා වෙලා තියෙන්නේ. පිට යන එක නෙවෙයි. පිට යන එකෙන් මොනම දෙයක්වත් තීන්දුවෙන්නේ නැහැ. පිට ගිය හිතක් නන්නත්තර වෙච්ච හිතක් කැළඹිච්ච හිතක් නැවත Tamange අරමුණට ගන්න පුළුවන් පුළුවන්කම කියනවා මේකේ. අන්න ඒක ගැන විතරක් ලියන්න. ඒක ගැන විතරක් හොයන්න. අන්නේ තොරතුරු ඇතුල් කරන්න ඇතුල් කරන Tamanට මේ විසම ලෝකයේ සමහිත පැවැත්වීම පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. ඒකෝට ලියන හැම එකක්ම constructive. අරයමට සද්ද කරා, මෙයාමට වේදනා කරා, මෙයාමට හිතවිලි ඒ මොකක්වත් නැහැ. කොයින් අන්නත්තරුණත් නැවත අරමුණට එන හැටි බලා ගන්න උත්සාහ කරන්නේ ඒක ඔය සතිපාසලේදී අපි පොඩි උන්ට උගන්වන්න හදනවා. මාලිමා කට්ටක් දීලා එහෙම නැත්නම් උතුරු කටුවක් දීලා කොච්චර කරකොල ඇතෑරියත් උතුරු කටුව එහිමීට උතුරට ඇවිල්ලා නැතර වෙනවා. ඒක හැටි. ඒකට මේ කවුරුත් මැජික් කරන්න මායක් කරන්න ඕනේ නෑ. අන්න ඒ වගේ හිතට කලබලයක් නැතිලා කොතනද ඉන්න ඕන කියන එක දන්නවනම් හිත. මෙන්න මේකයි මගේ අශෝක ස්ථානේ, මේක මගේ නිර්මල ස්ථානේ, මේක මගේ ക്ഷേමේ කියලා. ඔන්න ඕකට තමයි සාසනය කියන්නේ. එහෙම කන් නැත්නම් අපි අසරණයි අනාතයි. අපි මේ කරන්න දන්නේ මරණ මොහොතේ ඉඳ ඉස්සල්ලා, වයතට යන්න ඉස්සල්ලා, ලෙඩ වෙන්න ඉස්සල්ලා හිතට දීලා බලනවා, අභියෝග දීලා බලනවා යාටම ඒ Tamange නික්ලේශී තන්ට එන්න පුළුවන්ද කියලා. ඒ පරිේශණය යන්නේ ඒ නිසා චෝදනාව පැත්තක දාලා කොච්චර ඉක්මනට එන්න පුළුවන්ද කියන එක බලන්න. එතකොට ওই කාරණා දෙක මම හිතනවා ගොඩක් උදව් කරයි කියලා ඉදිරියක් ප්‍රගතියක් සලකුණු කරන්න. දේරුවන් සන්නයි ගෞරවනීය බන්තේ මා අවුරුදු දෙකක් පමණ භාවනා කරමි. නිතිපතා භාවනා නොකලද ලද සෑම විටම විනාඩි 30ක් 50ක් අතර කාලයක් පරයන්ක භාවනාවද විනාඩි 15ක් 20ක් සක්මනද කරමි. පරයන්කය ආන පරයන්කය ආනාපාන සති භාවනාව කරන අතර හුස්ම රැලි කීපයකට පසුව සිත සමාධිමත් වේ. ටික වේලාවකින් කය නොදැනී යයි. අන්ධකාරයේ පවතී. විනාඩි කීපයකට පසු වේදනාවක් හෝ බාහිර ශබ්දයකට සිත ඇදී යයි. නැවත අන්ධකාරයට අන්ධකාරයේ පවතී. මේ මාරුවෙන් මාරුවට විනාඩි 20ක් පමණ එක දිගට පවතී. මෙසේ එක ඉරියව්වක සිටිය හැක්කේ විනාඩි 20ක් 30ක් අතරය. දැරිය නොහැකි දනිස් වේදනාව නිසා ඉරියව්ව මාරු කරයි. නැවත භාවනාවේ යෙදේ. බොහෝ අවස්ථාවල සත්‍ති ධාරාව නොකැඩේ. මෙසේ ඉරියව්ව මාරු කළ විට කෙලින්ම අන්ධකාරයේ වෙත යොමු වේ. ප්‍රශ්නය. මෙසේ ඉරියව්ව මාරු නොකර පැයක් ඉඳගෙන සිට බැලූ අතර වේදනාව නිසා භාවනාව කළ නොහැකි වුණා. මෙසේ ඉරියව්ව මාරු නොකර භාවනාවේ ඉන්න විනාඩි 20 ගැන මම සතුටු වෙමි. ඉරියව්ව මාරු කිරීම මාගේ ඉදිරි ගමනට බාධාවක් වේද නොදනිමි. ඔබ වහන්සේගෙන් උපදෙස් දෙපා නැමද බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පුතුමි. මේ කකුල වේදනාව කියන මාතෘකාව පැත්තකට දැම්මොත් භවනාට බැලුණාට පස්සේ වරක අන්ධකාර විවේකයක් තියෙනවා නැත්නම් අරමුණක් තියෙනවා. ඉතින් මේ දෙක අතරේ ඒ ස්වභාව සිද්ධියක් සිද්ධ වෙනවා. ඉතින් එහෙම සිදුවී ඉන්නකොට ඔන්න කකුල රිදෙනවා. එතකොට ආයසරයක් ඒකට හිත දාන්න වෙනවා. ඉරියව් මාරු කරන්න වෙනවා. නැත්නම් මාරු නොකර විඳවන්න වෙනවා. අන්නේ දෙක කරනකොට යම් වෙලාවක ඉරියව්වේ වෙනස් කරලා හෝ වේදනාව ඉවරනට පස්සේ ආයෙත් අර අන්ධකාරය සහ අරමුණු අතර දෝලණය වීමක් වෙනවා. ඉතින් මේ යෝගාවචරයා මේ ඊළඟ තියෙන ලියුම ඇහෙන තාලෙට මට තියෙන විවේකයේට අන්ධකාරයට කැමැති අරමුණු වලට වේදනාව වලට ඉරියව් වෙනස් කිරීමට කැමැති. ඒ නිසා ඉරියව් වෙනස් කිරීම ගැන දුක් වෙනවා වේදනාව ගැන දුක් වෙනවා අරමුණු ගැන දුක් වෙනවා. ඒ වෙනුවට අර ලැබෙන අන්ධකාර විවේකයට කැමැති. ඉතින් මේ මම දෙන අදහස. එනිසා බලන්න මේ විවේක ස්ථානයේද නැත්නම් අරමුණු සහිත ස්ථානයේද මේ දෙකේ මනාපමනාප දෙක පිහිට නැටි බලන්න. කෝකටද මනාප කෝකටද අමනාප කියලා. ඒකේ යෝගාවචරය කරන දෙයක් නෙවෙයි ජම්ම ගතියක් විතර මතුවේ. ඒක ගෙන්න ආශය අනුසේ ඥානවල හැටියට තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේකට වෙන්න අරින්න අන්ධකාරස අරමුණු අතර තීරණයකින් තොරව ඔහි වෙන්න අරිනවනම් පටිච්ච සමුප්පාදේ කියන්නේ මොකක්ද කියලා තේරෙයි. මේ හේතු ඇතිකල්ලි මේ ඵලෙ වෙයි. මේ ඵලය ඇතිකල්ලි මේ හේතු වෙයි. මේකට අත දැම්මොත් මනාපමනාප අත දැම්මොත් පටිච්ච සමුප්පාදේ වෙනුවට මම මොන වගේ මිනිස්සෙක්ද කියලා තේරෙයි. මම මේ ගිය ආත්මෙදලා මේ ආත්මෙට එනකොට ගినాපු ආයුධ මල්ලේ තිබුණේ මෙන්න මේ වගේ දේවල්. විවේකයට කැමැති, උදේකලාවට කැමැති, කරුවලට කැමැති මොනක්වත් නැති එකට. අරමුණට අකමැති. එහෙම නැත්නම් අරමුණ වලට කැමැති මොනවා හරි තියනකට කැමැති මොනවා නැති වෙනකට බයයි. අන්නේ දෙක දක්නාසුලව භාවනා කරන්න. එතකොට තමන් හරියට කණ්ණාඩියක් ඉස්සරහා ඉඳගෙන නැත්නම් වීඩියෝ කැමරාවක් ඉස්සරහා ඉඳගෙන රංගනයක් රඟලා විචිතේ දිහා බලා ඉන්නවා වගේ. Taman දිහාම Taman තාම ගැඹුරු මට්ටමින් ස්වභාවික චරණයකට ඉඳ තියලා මම කේල් ගහ ගන්න දන්නේ පොල් ගහ ගන්න දන්නේ කියලා බලා ඉන්නවා අරකා. අපි ඒක ඒකවත් තාම හරියට තේරුම් අරගෙන නැහැ. හැබැයි ඒක තේරුම් අරගෙන නැහැ කියන මේ පුංචි කළ සලකනනේ තාම ගැඹුරු වැඩක් මේ තියෙන්නේ. ඒ නිසා මේ දෙකෙන් මට හිතෙන්නේ එහෙමයි විවේකයට කැමැති අරමුණට කැමති නැති ගතියක් තියෙනවා. ඒ තියෙන තාක්කල් ආතතියක් තියෙනවා. ඉතින් මේකද කියලා දැනගන්න අසුලුව මේ හරකාණ්ඩ හදන කෙහෙල් ගහරද පොල් ගහරද කියලා බලන්න මූලධර්ම උත්තරේ තමයි දෙකටම සමහිත එනකම් මෙනෙහි කරන්න ඕනේ. දෙකටම සමහිත එනකම් භාවනා කරන්න ඕනේ. දෙකටම නොසැලෙන මට්ටමකටකම් භාවනා කරන්න ඕනේ. ඒ සඳහා දැනට තමන්ගේ තියෙන පංගු peeru බේතුම විනිශ්චය කරන ගතිය තමයි මේ වෙලාවේ නිරීක්ෂණය කරන්න ඕනේ. කිසි කෙනෙකුට උදව් කරන්න බෑ. ලිව්වොත් ලියපේක අහගෙන ඉන්න එකට පොඩ්ඩක් හැංගීමක් එනවා. Taman ඒ ගැන උනන්දු වෙන්න කියලා එකයි කියන්න තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මාගේ දෙවන භාවනා වැඩමුළුවයි. ආනාපානයේදී ආශ්වාසයේ තද බවත් ප්‍රශ්වාසයේ ලිහිල් බවත් හඳුනා ගනිමි. ප්‍රශ්වාසයේදී හුස්ම රැල්ල පිටවන විට නාස්පුඩු වලටද උඩුතොලටද දැනේ. සමහර විට උඩටගත් හුස්ම රැල්ල කැඩි කැඩි පිට වෙයි. ආශ්වාසයේ පටන් ගැනීමේදී පිම්බීමද ප්‍රශ්වාසයේදී හැකිලීමද දැනේ. සක්මන් භාවනාවේදී পায় පොළවේ ගසන විට තද බවත්, পায় ඔසවන විට සැහැල්ලුවක් දැනේ. මුලින්ම පොළවට වදින්නේ পায় වීල්ම කොටසය. සම්පූර්ණ পায় පොළවට වදින විට එහි තදි ගතිය කකුලේ උඩ කොටසටද දැනේ. නැවත ඔසවා තබන විට ඇදෙන ගතියද නැමෙන ගතියද දැනේ. පරයන්ක භාවනාව. වාඩි වී කයට දැනුණු ඉරියව් ඇතුව මම මෙතන යන හැඟීමෙන් සතියට සිත යොමු කෙලිමි. කකුල් යටපතුල් හිරිවැටෙන ගතියත්, කටුවලින් නැනෙන ගතියත් දැනේ. ටිකෙන් ටික වේදනාව වැඩි වී මුළු ඇඟම වෙලා ගනී. ඉවසන්නට බැරි තරම් මුළු ඇඟම රිදෙන්නට, ඇඹරෙන්නට පටන් ගනී. ඔළුවේ පිටුපසින් බෙල්ලේ බෙල්ලෙන් තද රසණයක් දැනේ. පපුව ගැහෙන ගතියත් ඇඟට පන නැති ගතියක් දැනේ. සමහර වේලාවට අත්ල මත ආලෝකයක්ද දිස්වේ. එය භාවනා කරන සෑම වේලාවකදීම සිදුවේ. උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මම වාර්තා කිරීම හොඳයි වෙච්ච දෙන්නේ හොඳට එලි කළා තියෙනවා. පළවෙනිම කොටස සඳහන් කළා තියෙනවා හුස්ම ගන්නකොට ඒක කැඩි කැඩි කැඩි කැඩි එක හුස්මක් ඇතුළත හුස්ම රාශියක් තියෙනවා වගේ ආස්වාසය තුල ආස්වාද රාශියක් තියෙනවා ප්‍රසආසය තුල ප්‍රසආද රාශියක් තියෙනවා කියන්නේ ඒක ක්‍රියාවක් නෙවෙයි හැම එකක්ම ක්‍රියාවලියක් ඒක නිසා ඒකට ඒ ක්‍රියාවලිය ඇවිදිනකොට කියනවා පිළුඹට ගන්නවා පාදයට ගන්නවා ඒක නිසා පැතිරෙනවා ඉතින් ඒකෙත් බලන්න හිටපුවාම ඔය අපි ජවනිකාවක් කියන එක ඇතුලේ වැඩ රාශියක් තියෙනවා. අර නැවතිල්ලේ බලනකොට පේනවා මේකෙන් අපි ඉක්මනට කතන්දරයක් හදන්න ගියාට තව විස්තර සහිත බැලුවොත් සිද්ධි රාශියක් විතරයි තියෙන්නේ. ඒක දකින්න තරම් ඉක්මන් වෙලා අපි බල ඉක්මන් හදිසි වෙලා අපි මේ දැන් කකුල විලුඹ තිබ්බා දැන් ඉස්සුවා දැන් පාත් කරා කියලා ජවනිකා කඩන්න ගියාට එහෙම ජවනිකාවක් නෑ මේකේ දිගට යන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකට උපක්‍රම දෙකක් කරන්න ඕනේ. එකක් තමන් කරන වැඩේ නැවතිල්ල කරන්න දෙක නිරීක්ෂණය හොඳටම ලං වෙලා කරන්න ඕනේ. අරමුණ දිහා හොඳටම ලං වෙලා බැලුවොත් හැම එකක්ම විසද වෙන්න පටන් ගන්නවා. ඒක හරියට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවා වගේ හැම දෙයක් අතරම තියෙන හිස්තැන් පේන තරමට ක්‍රියාව වතුරු ගහලා පෙන්නනවා කියලා මේකට කියනවා. විස්තර කරලා පෙන්නනවා. මේකට විභජ්‍ය වාදය කියලා කියනවා. ඒ නිසා දැකපු දේ තවත් ලං වෙලා ක්‍රියාවල හිමීට සත් يعني හදිසි කරන්නේ නැතුව ඒක දිහා අවධානය යොමු කරගෙන ඉන්න මේ සිදුවෙන දේවල් අපි හිතා ගන්නවට වැඩිය මේකේ මේ අංශු රාශියක වැඩක් මිසක් එහෙම ඝණයක් හෝ කිච්ච ඝණයක් හෝ ආරම්මන ඝණයක් හෝ ඇත්තේ නැහැ. ඒක අර හදිසිය නිසා යන්නේන ගමන් බැලුවොත් එහෙම තමයි පේන්නේ. නිසා හොඳටම අරමුණට ලං වෙලා බලන්න. එතකොට එක වැඩකින් තව වැඩක් වෙන් කරන්න දෙයක්වත් නැහැ. මේකේ තියෙන පුදුමාකාර චලන ගොඩක් තියෙන්නේ. ඉතින් ඒක ඉවර කරන්න හදන්න එපා. ජවනිකා කඩ කඩ. තව ලං වෙලා බලන්න. බලනකොට තමයි තේරෙන්න පටන් අරගනි. මොන ඉරියව්වේ හිටියත් මේක ඇතුලේ අපි කිව්වොත් මේ තොරණක ලයිට්පත් වෙනකොට ඒක තරු ඇඳේ හිටද පත්තු වෙන්නේ රවුම් වලටද රත් විදිනේ කොහොම කැඩුවක්වත් ඇතුලෙන් යන කරන්ට් එක දන්නේ මේ තොරණකයි මම වැඩ කරන්නේ කියලා. ඒ කරන්ට් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන්ස් වල වේගය දන්නවනම් එකක්වත් දන්නේ නැහැ මම මේ බුදු පිළිමයක රැස්සී දෙන්න ඉන්නවා කියලා ඒකේ වෙනසක් නැහැ. ඒ තරම් ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික්ස් වලට යනකොට බිදා ගන්න බැරි තරම් ශක්තියක් මේකේ තියෙන්නේ. මේකෙන් තමයි අපි ක්‍රියාවක් කරන ක්‍රියාව කොටස් වලට කඩලා ඒක ඇතුළට අවධානය යොමු කරලා බලපුවාම මේක ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් නැත්නම් ඉලෙක්ට්‍රොනිකස් වැඩපිළිවෙලක් තියෙන්නේ. ඔබ දුර ඉඳලා බැලුවොත් ඔගේ ගෑනු පිරිමි ලොකු පුංචි හතරස් රවුම් ආදී විවිධ සම්මුති තියෙනවා. ලං වෙලා බැලුවොත් එහෙම බලන්න තරම්වත් ස්පාසු දෙන්නේ නැතුව මේක දඟලනවා. ඒ යන්න හදන ගතියක් ඔය පෙන්නන්නේ. ඒ නිසා අරමුණට හොඳට සමීප වෙලා බලන්න කරන දේවල් පුළුවන් නම් නැවතිල්ල කරන්න. එතකොට මේකේ පේන්න පටන් අරගනි. action slow replay slow motion දාලා පෙන්නයි. එතකොට ටක් ගාලා හරියට අවුට් එක අල්ලන්න පුළුවන්. අදිශය කරන දේවල් ගන්න බෑ. අන්නේ විදිහට මේ අනුග්‍රහ කිරීමට කියනවා සතිය වේපුල්ල වෙන්න අඛණ්ඩ වෙන්න කරන උත්සාහයක්. එතකොට අපි මේ මේ ලෝකෙම වෙන පැත්තකින් බලන්න පුළුවන්. සම්මත පැත්තකට දාලා ඇතුලේ කොහොමද වැඩේ යන්නේ කියලා ඒකට සූදානම්ක් තියෙනවා. උනන්දුවෙන් යන්න කියලා කියන්න පුළුවන්. මේක ටිකක් දිග වார்த்தාවක්. নমස්කාර වේවා ගෞරවනීය ස්වාමින් වහන්ස. මම අවුරුදු දෙකක පමණ කාලයක සිට සතිය වඩිමි. මේ මාගේ ප්‍රථම භාවනා වැඩසටහනයි. මෙම වார்த்தාව තුල මා මෙතෙක් ලද ඔබ වහන්සේ සමග සංනිවේදනය නොකලා වූ අත්දැකීම් සංක්ෂිප්ත කොට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. මම මේ වෙයිද කියන්නේ තියෙන්නේ දිගට මට ඕනේ මට ඕන කරලා තියෙන්නේ අන්තිමට කරපු හොඳම ජවනිකා විතරක් තිබ්බොත් ප්‍රමාණවත්. ඒ ඉතිහාසය කියන්න ගියොත් කවදාකවත් අන්තිමකට අවධානය යන්නේ නැහැ. ඒ නිසා ඒක යාට දීලා කියන්නේ ඔය කොලේ මේකේ Taman හොඳයි කියලා හිතන එක ජවනිකාවක්, එක සක්මනක්, එක පරියන්කයක්. එහෙම නැත්නම් අර දිගට කියන්න ගියාම නඩුකාරයට මතක නැති වෙනවා මේ ජවනිකා රාශිය නිසා මුකොටද අවධානය යොමු කරන්න ඕනේ කියලා. ඒක පැහැදිලිවම මේ කමඨං සුද්ධ කිරීමේ වார்த்தාවල දීලා තියෙනවා. Taman හොඳයි කියන එක සක්මනක්, Taman හොඳයි කියන එක පරියන්කයක් දාලා අන්තිමටම වාක්‍යයක් දෙකක් ලියන්න. ඒක එතෙන්ද ආපු හැටි නැත්තම් මේ ආගෙන ඉන්න හැටත් එපා වෙනවා. බුරු නිසා නෙවෙයි මම මේ පැහැත ආක දාන්නේ. වැරදි නැතස් නෙවෙයි. කරුණු ඉදිරිපත් කරනකොට පොයින්ට් එකට අදාළව කියන්න ඉගෙන ගන්න. ඒ නිසා අපි හෙටට ඉදිරිපත් කරන්න කියන්නේ හොඳම පරියන්කේ Taman හිතන හොඳම සක්මන දෙක විතරක් ඉතුරු කෙරුවොත් අපිට වාක්‍යයේ මේ වචනේ කෙටි කරගන්න පුළුවන් වෙයි. හොඳයි අපි යනවා ඊගාකට. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ. මූල කර්මස්ථානයේ හුස්ම රැල්ලයි. සක්මනින් පසු පරයන්කේට හිඳ ගන්නා විට බොහෝ විට හුස්ම රැල්ල නොදැනේ. එවිට ඉන්නා බව මෙනෙහි කිරීම හෝ පැමිණෙන අරමුණු දෙස බලා සිටිමි. එවිට නින්දකට වැටීම අවදි වී නැවත ඉන්නා බව දැනී නැවතත් නින්දට වැටීම චක්‍රාකාරව සිදුවේ. ඒ අවස්ථාව සංඥාව නැතිවීමක් ලෙස පසුගිය වරක ඔබ වහන්සේ පැවසුවා. එම නින්දට වැටෙන එම නින්දට අවදිවන ලෙස හෝ නින්ද යන තැන අල්ලන්න ලෑස්ති වෙලා යන ලෙසටයි ලැබුණු උපදෙස් මා තේරුම් ගත්තේ. එතනදී සිහිය නැති වෙලා නැති වුණත් කිසිදු දැනීමක් නොදැනේ. කලහ විවාද සූත්‍රයේදී රූපේ ඉක්ම ගියාම ස්පර්ශය නැති වෙන බවත් සංඥාව නැති වෙන බවත් ඒ විමුක්තියට මඟ බවත් කියනවා. ඊට අවස්ථාවේදී සංඥාව නැති වෙලා නැති වෙලා නම් ඇයි ඒ තැනට අවදි වෙන්න කියන්නේ? පැහැදිලි කර දෙන්නේ නම් කෘතඥ වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඇත්තට මේකේ නින්දට අවදි වෙන්න කියලා කියන එක මේ වතුරේ තෙත ගතිය අයින් කරන්න කියන වගේ වැඩක්. කරන්න බෑ. ඒකෙන් අර හින්ට් එකක් දෙන්න හදන්නේ. ඒකේ කියලා තියෙනවා සංඥා විරත්තස්ස සම්ති නෑ. සංඥාව නැති වෙනකොට රූපේ විභූති වෙලා යනවා. රූපේ නොපෙනී යනවා. රූපයක් තියෙන්නේ දැනගන්න පුළුවන් නම් විතරයි. රූපයකට තියෙනවා දැනගන්න බැරි අවස්ථාවක්. ඒ නිසා න සංඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී න අසඤ්ඤ සංඤී ඒවං සමේතස් විභූති රූපං සංඥා නිදානානි පపంచ සංකා. සංඥාව ගිහිල්ලා දැනගන්න බැරි මට්ටමට යනකන් රූපේ පල්ලෙහාට ගියාම හිත කියවන්නේ රූපේ නැති උනායි කියලා. නමුත් හිත රූපයක තියෙනවා දැනගන්න පුළුවන් කොටසක් සහ බැරි කොටසක්. ඒක සාමාන්‍යයෙන් කියන්නේ මේ අයිස් කැලක් වතුරට දාපුවාම වතුරෙන් උඩට මතුවෙන්නේ 10ට 1යි 10න් 9ක් වතුර යට තියෙනවා අපි කතා කරන්නේ මේ 10න් 1 ගැන විතරයි රූපේ තියෙන කොච්චර දෝ සංඥාවට අහු වෙන්නේ නැති කොටස් ඒක හරියට මේ යම් යම් ශබ්ද තරංග තියෙනවා වවුලට ඇහෙනවා අපිට ඇහෙන්නේ නැහැ. ඒ වගේම සමහර සත්තුන්ට ඒක පේනවා අපිට පේන්නේ නැහැ. එක්ස්රේ අපිට පේන්නේ නැහැ. හැබැයි ඒකෙන් වෙන වැඩ කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ සංඥාව නැති වෙන රූපේ නැතුණයි කියලා කියන ලෝකයක තමයි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා අපි කරන්නේ සංඥාව දිගේ බැහැගෙන බැහැගෙන බැහැගෙන බැහැගෙන යනවා. ගියාට පස්සේ ඔන්න හිත කියනවා ආනපනේ නැති වුණා, කය නැති වුණා. නමුත් අනික නැගිටලා බලන්න gediye pitimma මේ දෙතිස් කුණපෙම තියෙනවා. අර වෙලාවේ නැහැ. ඉතින් මේ සංඥාවේ සෙල්ලමක් තියෙන්නේ. ඒක නිසා කියනවා රූපේ නැති වුණාට ආස්වාස් ප්‍රස්වාසේ නැති වුණාට කය නැති වුණාට රූප නොවන සංඥාවක් තියෙනවා මම මැරිලා නැහැ කියලා. ඒක රූපී සංඥාවක් නෙවෙයි. සංඥාවක් තියෙනවා මට නිින්ද ගිහිල්ලා නැහැ කියලා. තව එකක් තියෙනවා මට සීමුර්ජා වෙලා නැහැ කියලා. මේ රූපය දිගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අපි වල්මත් වෙනකොට අතරමං වෙනකොට කලබල වෙන්න එපා රූපේ නැති උනායි කියලා. රූපේ ස්පර්ශ කරන පැත්ත නැති වෙලා තියෙන. ගැටෙන ගතිය අඩු වෙලා. නමුත් රූපේ තියෙන ඊට වැඩිය ඒ පටිගෙන් හැප්පෙන්නේ නැති සියුම් කොටස් වර්ගයක් තියෙනවා. අන්න ඒ මට්ටමේ සතිය පවත්වන්න පුළුවන්. ඒ මට්ටමට යනකොට නින්දට අවදිුණා කියලා කියන්නම් බෑ. අර දේවල් ගෙවි ගෙවි යනකොට සංඥා ගෙවි ගෙවි යනකොට අවදි භාවය වැඩි වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම රැයක අපි මේ තලාවේ ලයිට් දාලා ඔක්කොම වාඩි වෙලා ඉන්නකොට එක පාරට ලයිට් ගියොත් ගිනි කන වැටෙනවා. ඝන අන්ධකාරයකට ලොත් වෙනවා. ටික වෙලා ගියාට පස්සේ ආයෙ පේන්න පටන් ගන්නවා. අන්ධකාරයට ඇහුරු වෙනවා. යන්නේ වගේ අර එක තැනක පැන්නට පස්සේ හිත තේරෙන මේ රූප නැති වුණාට රූප සංඥා නැති වුණාට තාම මේකේ මොකද්ද මේ දැනගන්න පුළුවන් මැරෙලා නැති බව, නිින්ද ගිල්ල නැති බව. අන්න ඒක දැක්කොත් ඒකට අවදි වුණොත් පේනවා ඒ මට්ටමටත් තීක්ෂණ භාවයේ දියුණු කරන්න පුළුවන්. ඒක කියන්නේ ප්‍රණීත කරන්න පුළුවන් හිත. එව්වෙන් පල්ලෙහාට ගියාට තමයි පස්සේ තමයි ඔය දිබ්බ චක්කු දිබ්බ සෝත එහෙම නැත්නම් ඔය ಪರಿචිත්ත විඥානන වගේව තියෙන්නේ ගොරෝසු ලෝකේ නෙමෙයි. ඒ පල්ලෙහා පල්ලෙහා මට්ටම් වල තියෙන්නේ. ඒ නිසා ගොරෝසු එක ගෙවන් වීම එහෙම පරිේශන සඳහා මහන්ති වෙන කෙනෙකුට දයග්‍රහණයක්. එයාට දැන් දන්නවා රූපේ ගෙවුණා හැබැයි මෙයාගේ හොල්මන යට තියෙනවා. රූපෙම විතරක් හිත තියෙන කයට ජීවිතයට ආස කරන එක්කනට ඉතින් තනිකන් දෝසේනවා ගිඩිනස් වැඩෙනවා ඩයබටිස් එනවා ඔළුව තෝන්තු වෙන්න පටන් ගන්නවා සයිකියාට්‍රිස්ලා පිටිපස්සේ යනවා බෙහෙත් බොනවා එන්න තොවිලයි නමුත් අර පල්ලෙහා මට්ටමට යන කෙනාට පේනවා ඔය ජීවිතයයි කය දෙක අමතක කරන්නේ නැතුව ඒ මට්ටමට යන්න බෑ ඒ මට්ටමට යනකොට රූපයේ වෙස්සලි වෙස්පරලියක් සිද්ධ වෙනවා. ස්පර්ශ කරන්න පුළුවන් මට්ටමක ඉඳලා ගැටෙන මට්ටමක ඉඳලා පටිඝ මට්ටමක ඉඳලා ස්පර්ශ කරන්න බැරි සියුම් තැනකට යනවා. ඒක හරියට අයිස් කැලක් නම් අල්ලන්න පුළුවන්. අයිස් තියුණාට පස්සේ වතුර අත පොඟවනවනේ. ඒක වාෂ්පීකරණය වුණාට පස්සේ අයිස් කැල නැති උනායි කියනවා. වතුර නැති උනායි කියනවා. නමුත් ජල වාෂ්පවල වශයෙන් ඒක තියෙනවා කියන එක අපිට ඇහැට පේන්නෙත් නෑ අතට අල්ලන්නත් බෑ මොකක්වත් නැති වෙනවා. අන්න වගේ මේ පෙරලිය අරහට යන්න මුල් මුල් කොටසට ගුරු සතියක් තිබ්බොත් ඇති. අර සියුම් දෙයට යනකොට සතිය සුපතිට්ඨිත වෙන්න ඕන. සතිය වේපුල්ල වෙන්න ඕන. ඉතින් මේ අපි ළඟ තියෙන ගොරෝසු සතිය තමයි ඒකට දියුණු වෙන්නේ, තියුණු වෙන්නේ. ඒක තියුණු වෙන්නේ රූපේ ගෙවන් වෙන ප්‍රමාණයට තමයි ඒ සතිය දියුණු වෙන්නේ. ඒ නිසා ඒක කියනකොට කියනවා මේ නිින්දට අවදි වෙන්න බලන්නයි කියලා. ඒක හරියට මේ වැලිය වලින් ලණුවක් අමරන්න කිව්වා වගේ. ඉතින් තේනක පඬිවරයාට කියන රජුරු වැලියට ලණුවක් අමරලා එවන්නේ කියලා නැත්තම් බෙල්ල ගහලා දානවා කියලා. ඉතින් වැඩේ බාර ගන්නට කැඩිච්ච ලණුවේ කෑල්ලක් එවන්නේ කියනවා සයිස් එක ගන්න. තාම්පල් එකට. එතකොට රජුරෝ පරදිනවා. ඒකේ භාවනා කරනකොටත් දෙනවා හොම්බෙන් යන රාජකාරී දෙක තුනක්. තුනට පස්සේ අල්ලන්න පුළුවන් එයා තියෙන තූල් වලින් තව එහා පැත්තට යන්න ලැහැසිද? එහෙම නැත්නම් තාම තර්කමන තිබුණත් වැඩ කරන්න කියලා. ඉතින් මේ වගේ හොම්බෙන් යන හොම්බෙන් යන මේ නිදර්ශන දෙක තුනක් දෙනවා බලන්න. එතකොට තමයි manussත්ත්වය ඉක්මවන්න පුළුවන් වෙන්නේ. එතකොට කියනවා අදිමානුෂික தত্ত্ব කියලා. අතිමානුෂික தত্ত্ব කියලා. ඒකට ඇත්තටම මේ ඒ මානසික தත්ත්වෙilla අතිමානසික தත්ත්වයට යන්නේ විශේෂ උපක්‍රම නැහැ. අර තියෙන එකම සියුම් කිරීම තමයි කියන්නේ. ඉතින් ඒක තමයි නින්දට අවදි වෙනවා කියලා කියන්නේ මේ අඩ නින්දට අවදි වෙන්න අඩ හීනට අවදි වෙන්න ඒක නිකම් මේ වැරදීමක් නෙවෙයි භවනා ලෝකේ දත යුතු එක අංකයක්. ඒ වුණාට ඒ නිසා මේ ඒ අභියෝගේ එහෙම තියාගෙන අපි යනවා ඉස්සරහට. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවට වෙනදා මෙන් හිඳගතිමි. සම්මුති ලෝකයේ පරයන්ක භාවනාව යනු ක්‍රියාපදයක් වුවද ටික වේලාවකින් එය නාමපදයක්සේ හැඟේ. ඇස් පියාගෙන සිටින මාගේ පරයන්ක භාවනාව නම් වූ පෙට්ටිය ශාලාවේ තබා ඇත. මට මේ විස්තර කිරීමට වෙනත් වචන නැත. ක්‍රියාවක් නම් කාලය ඔස්සේ යා යුතුය. නමුත් මේ නාමපදයක් භෞතික වස්තුවක් ලෙස දිස්වන හේයින් කාලය හා සම්බන්ධ නැත. ඊයේ කමඨහන් සුද්ධ වූ බැවින් ද්වේෂයක් හට නොගනී. ඇස් හැරිය විට ක්‍රියාවක් වූ පරයන්කය නැවත ඇස් වැසූ විට භෞතික වස්තුවක් බවට පරිණාමණය වේ. මේ දෙස ඔහේ බලා සිටිමි. පසුබිමින් වික්‍රත්නායකයන්ගේ ගීතයක්ද දිගින් දිගටම වාදනය වේ. මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙසක් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. වරහන් තුල මෙම ප්‍රාර්ථනාව ඉදිරියටත් මාගේ ගමනට උපකාර ගැනීම වෙනුවෙන් කරන්නා වූ ආත්මාර්ථකාමී ප්‍රාර්ථනයක් දෝ මට සිතේ. ඔයාලා මේ කියනවා ඉස්කෙඩියා ගෙම්බ වුණාට පස්සේ ගෙම්බට වතුරෙත් ඉන්න පුළුවන් ගොඩක් ඉන්න පුළුවන්. ඉස්කෙඩියට බෑ. ඒ වගේ අපිට තේරෙනවා මේ භෞතික ලෝකේ මේ ලෝකේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්ත එක වහගෙන හොඳට හිත සියුම් කරගත්තට පස්සේ ලෝකෙ කොච්චර නැටුවත් Taman tamange විවිකේ තණ්ඩ යන්න පුළුවන්. ඉතින් මේ දෙකක්වත් අඩු ගන්න තිබුණොත් මේ ලෝකෙ පිස්සු වට ගන්න තු ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන ලෝකෙ විතරක් හිටියොත් නම් කොහොමඩක් පිස්සු. It's a mad mad mad mad world. Tamanne තියෙනුන Tamange escape එක. ඒ කියන්නේ ආධ්‍යාත්මයක් තියෙනවා මිනිස්සුන්ට. ආගමක් කියන එකක්. එහෙම නැත්නම් මෙව්වත් එක්ක ඉඳ ගියොත් පිස්සු ඩබල් වෙනවා. ඉතින් මේ ලෝකෙට ඒක පිළ දෙන්න කියොත් එහෙම හරියට ඉස්කෙඩියට ගොඩ ජීවත් වෙන්න උගන්වනවා වගේ. උඩ කියන්නේ ඔහොම හිටපන්කො ටික කාලයක් ගියාම ඔබට පුළුවන් වෙයි. ඔය තියෙන කකුල් එන්න වටන් අරගෙන පිට තියෙන කර්මන් ටික ඇතුළට යයි. එතකොට ඔබට ওই නම දාන්න බෑ වෙන්නමක් දාන්න වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුජානන්සයලෝ එකක් නෙවෙයි දෙකක් නෙවෙයි කීපයක් පාරවල් හොයලා දුන්නා. මේ ඉන්නකොට ওই නාටකමට ওই විදිහට ඇඳපන්. ඊගාව නාටකෙදී තව විදිහකට ඇඳපන්. ඊගාව නාටකෙදී තව විදිහට ඇඳපන්. ඒවට කියන්නේ රෝල් මොඩල්ස් එහෙම නැත්තම් කියලා කියනවා මේ රංගනය භූමිකාව කියලා. මට ඒකේ තියෙන භූමිකාව මෙච්චරයි. අනිත් එකට ගියාම තව භූමිකාවක්. ඒ සමහර චිත්‍රපටි වල ඩබල් ඇක්ෂන් දාන. එකම මිනිහා දෙන්නෙකුට පෙනී හිටිනවා. මා එන තෙල්ලන් තියන්නේ මේකේ බබා දන්නේ නැහැ හොඳ ඇති කාලෙට වනාන්තරේ හරි වැඩ කෙරෙති. බෝසත්තුරු බණ කතා කියද්දී වනදෙවඟනු මේ වාලි ඇති. ඉතින් සමහරෙකුට මේ ජීවිතේවත් හරියට තව අහුකොන් දැකලා නැහැ. ඉතින් එතකොට අර රූප ලෝකේ ගැන එහෙම නැත්නම් අරූප ලෝකේ ගැන හොයන්න වෙලාවක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කියනවා භූත වැඩ, গুপ্ত වැඩ තියෙනවා නම් අහුවෙන්න එපාය. අපි අර මීටර මේ මීටර දාලා බලනවා ඒකටවත් අහුවෙන්නේ නැහැ නේද? ඉතින් බුදුහාමුදුරුවෝ රණ්ඩු කරන්න යන්නේ නැහැ. බුදුන්සේ කියනවා හරියට ඕගොල්ලන්ට වෙන්නේ ඕක තමයි. ඔහොම ඉන්න. නමුත් ඒකට කියන්නේ කාම ලෝකේ කියලා. ඊට අමතරව රූප ලෝකේ කියලා එකක් තියෙනවා. ඊට අමතරව අරූප ලෝකය කියලා එකක් තියෙනවා. ওই තුනේ තමයි මනස සැරිසරන්නේ. බුදුසසුනින් එහා පැත්තට පැනනවා. ඒ නිසා මේ කාම ලෝකේ සහ රූප ලෝකේ අතර මාරු වෙනකොට උබේ ජීවි වෙනකොට එන එකක් හරිම අමාරු කියන්නේ. කිව්වොත් හැම කෙනාටම අභියෝගයක් වෙනවා. හැබැයි ඉතින් නොකියත් බෑ. ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට අපි මේ කල්යාණ මිත්‍ර හම්බෙච්චාම ඒවා කතා කරනවා. ඔయిత අමතරව අරූප ලෝකේ කියලා එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේකෙන් මේක තමයි ක්‍රමය. එන්නේ සියුම් කරගෙන සියුම් කරගෙන යනකොට අපේ මොළේ විවෘත වෙච්ච නැති දොරවල් රාශියක් විවෘත වෙලා ඔක්කොමත් එක සම්බන්ධය තියෙනවා. හැබැයි හැම කෙනා ළඟම ඒ විවෘත කිරීමේ හැකියාව විවෘත කිරීමට අවශ්‍ය ප්‍රභවය තියෙනවා. උනට වැඩි කාම ලෝකේ ඇලුනොත් අරක නැති වෙලා යනවා. ඒ නිසා පුළු පුළුවන් වෙලාවට ওই කියන ඇත්ත එක වහගත්තාම පේන ඔය සියුම් සූක්ෂම රූප සහිත ලෝකයට යන්නේ ඕක නෙමේ කෙලවර තවත් එහාට යන්න තියෙනවා. ඒ නිසා ඕකේ පත්තර වෙලා බලන්න තවත් එහාට ඉස්සරහට ඉස්සරහට යන්න. ඒකට මේ අලුතෙන් අවශ්‍ය කරන දෙයක් නැහැ. උපකරණත් එන්නේ මොකුත් ඕනේ නැහැ. සමීකරණත් ඕකමයි ක්‍රමේ. ඕක තැක නැ ඉවර වෙනකම්ම කරන්න. කරනකොට ඊගාවකට සුදුසුකම් ලැබේ. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා සක්මන් භාවනාව පෙරට වඩා හොඳින් පොළවේ රළු ගතිය, සුමට ගතිය, පාදයේ විලුඹේ සිට ඉහළට තද වෙන හැටි සහ ලිහිල් වෙන හැටි සතිමත් වීමි. ශරීරයේ රොබෝ කෙනෙකු මෙන් එහා මෙහා යන සැටි සතියෙන් බලමි. පරියංක භාවනාව. මා පරියංක භාවනාවේදී ආනාපාන සතිය පිළිබඳ සති පිළිබඳව සතිමත්ව බලමි. ඊතා ඉක්මනින් හුස්ම රැල්ල නැති වී යයි. පිම්බීම හැකිලීමට සිත සතිමත් වේ. මේ වරින් වර මාරුවෙන් මාරුවට සතිමත් වේ. පැයක පමණ කාලයක් කිසිදු අපහසුතාවකින් තොරව අද උදේ කාලයේ ගෙවිනි. ශරීරයේ ගලක් මෙන් නොසැලී පැවතිනි. කිසිදු නිදිමත ගතියක් නොදැනිනි. සිත අරමුණු කරා වරින් වර යන සැටිද බලා සිටියෙමි. ඒ අරමුණු අතහැර නැවත හුස්ම රැල්ලටද පිම්බීම හැකිලීමටද සිත එයි. සමහර අවස්ථාවල අරමුණක් හෝ පිම්බීමක් හැකිලීමක් හෝ හුස්ම පිළිබඳව විමසීමක්ද නැත. සිත ඔහේ පැවතුනි. ගරුතර ස්වාමීන් වහන්ස මාගේ සතිමත් වීම දියුණු කර ගැනීමට කාරුණික උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔමිගේ සරලව කියන්නේ වගේ අරමුණක් අල්ලගෙන ආලම්බණයක් අල්ලගෙන අත්තලක් අල්ලගෙන දියුණු වෙන සතිය. ඒ අල්ලගෙන ඉන්න අත්තල ඒ ආරම්මනේ දී වෙලා යද්දී නැත්නම් මාරු වෙද්දී සතිය කඩා ගන්න නැතුව හරියට රිලේ රේස් එකකදී දූගෙන ගිහිල්ලා අනිත් එකනට බැට් එක දුන්නාට පස්සේ යා ඒ ලීඩ් එක තියන්නේ එහෙම දුවනවා වගේ අරමුණ මාරුණාට අරමුණ නොපෙනී ගියාට සතිය කැඩෙන්නේ අර ඔහේ බලන් ඉන්නවා කියලා තියෙන එක ඊට වැඩි අවදියකින් ඊට වැඩි අප්‍රමාදීව ඊට වැඩි උත්සන්නව ඊට වැඩි ආසන්නව බැලුවොත් පෙනේවි අපි 80%කටත් වැඩි කාලේ ඉන්නේ ඔහේ තමයි ඒක අපිට ගෝචර වෙන්නේ අපිට ගෝචර වෙන්නේ හැප්පෙන දේවල් විතරයි. අපි එකේ කතන්දරේ හදන්න ගියාට ඈ එන කොටස් පුරෝලා හදන්න වෙන්නේ කතන්දරේ. ඒ අතර කිසිම සම්බන්ධයක් නැහැ. ගෙත්තමක් විතරයි තියෙන්නේ. භවනා කරත් නැත 180කට වැඩි කාලය අපේ තියෙන්නේ කිසිම දන්නේ නැති තැනක. ඉතින් ඒක නිසා අපි මොනවා හරි දන්න දෙකින් පුරව ගන්න හදනවා. මොකද කාම ලෝකෙ විතරනේ අපි අඳුරන්නේ. නමුත් ඉතුරු වට යන්න පුරුදු වුණාට පස්සේ තේරෙනවා මේ කොච්චර සෙනක මැද හිටියත් කොච්චර ගෙන්න කම්පලේ හිටියත් කොච්චර කඩු ගහයට හිටියත් Tamanට උදේකලා වෙන්න පුළුවන්. Tamanට නිස්සද්ද වෙන්න පුළුවන්. ඒ මොකද අර දෙක අතරමැද තියෙන හිද සල්ලන්න ඕනේ. අපිට පේන්නේ ඒක අභාග්‍ය සම්පන්න දෙයක්. මුස්පේන්තුවක්, කාලකන්නිකමක්, කම්මැලිකමක්, නීරස ගතියක්, බයක්, අසරණ ගතියක්, පාළු ගතියක් කියලා. ඉතින් මේකට කියනවා මේකට කියනවා මේ ඒ දේ දකින්න බැරි ශ්‍රද්ධාව නැති නිසායි කියලා. අපේ ශ්‍රද්ධාව තියෙන රූප ධර්ම වලට විතරයි. ඒකෙන් කතන්දර ලිව්වට ඒක මේ මුළු කතාවෙන් 100ට 10ක් 15ක්වත් නැහැ. ඒතර හරි ඔක්කොම හිස්තැන් තියෙන්නේ. අපි ඔක්කොම යා කරගෙන කතන්දර හදනවා, රූප බවනවා, හැඩතල මවනවා. ඒ තේරම අපේ මැවීම. ওই පාළුවට හිට දීලා හිටියානම් එහෙම නැත්නම් ඔහේ බලයින් එකට ලෑස්තිලා ගියා නම් භවනා කරත් නැතත් අපේ හිත හුඟක් වෙලාට තියෙන්නේ අන්න ඒකේ. ඒක සමාදම් වෙන්න අපි දන්නේ නැහැ. ඒ කිසි කෙනෙක් අපිට උගන්වන්නේ නැහැ. ඒක පාළුවක් විදිහට උගන්ලා තියෙන්නේ. කම්මැලිකමක් විදිහට උගන්ලා තියෙන්නේ. ඉතින් කොච්චර කාලයක් යයිද මේ තමන්ගෙම තියෙන උදේකලාව නිතරම තියෙන බහුලව තියෙන උදේකලාව එනකොට ඒකට සාදර වෙන්න ඒකට ලෑස්තිලා යන්න ඒ කාලකන්නිකමක් නෙවෙයි කවුරුත් කරපු හුනියමක් නෙවෙයි. නැත්තම් ඉඳුරන්ගේ අන්ධභාවයක් නෙවෙයි. ඒකේ ඉඳුරන්ගේ අති ප්‍රනීත තත්වයක්. අන්න ඒකට සූදානම් වෙන්න ගියා නම් අපිට තේරෙවි ලෝකයට බෑ අපි නිවන් දකින්න කලක් ගන්න. කාව කොහොමඩක්වත් බෑ. අපි හරි දේ හරි විදිහට තේරුම් ගන්න ඕනේ. ඒකත් මේකේ ලියවිලා තියෙනවා වැරදිලා වගේ. තමාලාට ඔහෙ බලන්න ඉන්නවයි කියලා. ඒක හරියට මේ එපා වාහයට හොදි බෙදනවයි කියලා කතාවක් තියෙනවා. හොරමිනියට බෙදෙනකොට හොඳට ලස්සන බත් පිඟාන රුවන් ලෙඩි සෑය වගේ තියෙන හදලා ඔක්කොම හරි ගස්සලා දෙනවා. ඒ තමන්ගේ වාහය ආවට පස්සේ ගන්න ওই පිඟාන කියලා මේ හැඩි මුට්ටියේ ඉඳලා හොද්ද බෙදෙනකොට මග දිගට හොද්ද පිඟානට වැඩි බොහොම ටිකයි. අර මිනිහගේ ධර්මෙත් එක්ක තමයි හොදි. ඒකට කියනවා එපා වාහයට හොදි බෙදෙනවා කියලා. ඉතින් මේකෙත් එපා වාහයට තමයි ඉතින් බුදුහාමුදුර කරපු සෙල්ලම දිහා පොඩ්ඩක් හිතලා බලන්න අපි මෙහෙම වැඩ කරද්දී අපිට කියලා දෙන්න හදන ඔන්නොත්තනයි පුතේ නිවන තියෙන්නේ. ඔන්න ඕකට ලෑස්ති වෙලා ඵලයන් කියන්නේ මොන විදිය භාෂාවක් මොන විදිය උපක්‍රම මොන විදිය නිදර්ශන දෙන්න ඕන. ඒ නිසා එතනයි තියෙන රහස කියලා හිතාගෙන. හැබැයි ඒකම නම් නිවන නෙවෙයි. මේකට තියෙන විකල්ප ඒ නිසා ඔහේ බලන් ඉන්නවයි කියන එකට අපි සාමාන්‍ය ජීවිතේ කියන්නේ කම්මැලි, පාළුයි, නිදිමතයි, අසරණයි, තනි වෙලා. ඉතින් අපි අප නූල් දානවා. පඳුරක් අයින් කරනවා. එහෙම නැත්නම් ඉතින් මේ ස්වාමීන් වහන්සේ නම් තරහ වෙයි පිරිත් නූලකට ගන්න. ඕක තමයි බිස්නස් එක. ඇයි මේ මට හරි පාළුයි ළමයෝ යන්න අපේ වන්දනාව කාරණාව මට හරි පාළුයි පාළු වෙච්ච ගමන් මොකක් හරි බිස්නස් එකක් දාගන්න. ඒකල කියනවා මේ බිස්නස් එක නෙවෙයි නිවන් හොයන්න යන්නේ කියලා. අනේ කොච්චර කමටහන් සුද්ධ කෙරුවා සුද්ධ වේද කියලා සැකයක් තියෙනවා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි අතිගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව විනාඩි කිහිපයක් වේගයෙන් ඉහළ පහළ ගමන් කළ පසු සක්මනේහි කෙළවර හිටගෙන ටික වේලාවක් ඉරියව්ව දෙස බලා සිටිමි. සක්මන ගමන් කිරීමට පටන්ගෙන මුල් පියවර කීපයක් වම දකුණ ලෙස දැනි ඉන්පසු ඔටෝ ගමන් කිරීමට පටන් ගනී. මෙහිදී බාහිර දැනීම් තිබුණද බලපෑමක් නොමැත. විටින් විට පැමිණෙන කෙලෙස් සිතුවිලි විගසම හඳුනාගත හැකිය. සමාධිමත් ගතිය වැඩි වන බව තේරුණු විට සක්මනේ වේගය වැඩි කිරීම මගින් එම తත්වයේ බැලන්ස් කරගනී. පරයන්ක භාවනාව. මූල කර්මස්ථානය ආශ්වාස ප්‍රශ්වාසයයි. හිඳගෙන කයෙහි පිහිටීම දෙස කීපවරක් බලා ඇජස් කරගනී. ඉන්පසු හුස්ම රැලි කීපයක් දෙස බලා සිටන විට අවකාශයට හිත මේ දෙස සතිමත්ව බලා සිටන විට විටින් විට කෙලෙස් සිතුවිලි පැමිණෙන අතර ඒවා හඳුනා ගැනීම කරයි. එසේම පරයන්කේ බොහෝ වේලාවක් ඇස්සරගෙන සිටි නමුත් නම් කිරීමකින් තොරව බලා සිටිය හැක. අද දින උදේවරුේ පරයන්කේදී මෙම අවස්ථාව කෙරෙහි යම් අකමැත්තක් ඇතිවද මේට සමහිතේ උදා සිටිය යුතු බව අවබෝධ වීම නිසා ඒ එසේ වීමට ඉඩ දී සිටියේය. ඇතැම් විට ඊටමත් සියුම් කම්පනයක් වරහන් තුල පටන් ගැනීමක් ලෙස හට ගැනීම මගින් දෝලණය වනතෙක් දෝලණය වන ගතියක් තේරේ. මෙය හරියට වැලක් හුළඟට පැද්දෙන්නක් මෙනි. මෙය බාධාවක් නොවන අතර ඇතැම් පරයන්කවල බොහෝ වේලාවක් ඇත. මෙය බාහිරයේ තිබියදී අවකාශය දෙස බලා සිටිය හැක. සතිය පාක් කර ඇති ආකාරයක් තේරෙයි. අවශ්‍ය විට ඒ ඒ තැනට යොමු වේ. ইহත සියලු අවස්ථාවන්හිදී සතිය නොකැඩී ඇති බව දනී. පරයන්කේ කරන්නට දෙයක් නොමැති බවත්, ඔහේ බලාගෙන සිටිය යුතු බවත් අවබෝධ වෙයි. මෙම දෝලන ගතිය ධර්මදේශනාව ශ්‍රවණය කිරීමේදීද රිද්මයකට ඇති වෙයි. හිතෙහි ඇති තැම්පත් බව නිසා වන්නට ඇතැයි සිතේ. එදිනෙදා කටයුතු කිරීමේදී තේරෙන්නේ සතිමත්ව ක්‍රියාවන් කරන අතර එය නොදැනෙන විටද වටහා ගැනීමයි. දැන් සතිමත් බව නොව අසතිමත් බව ඉක්මනින් වැටහි. ක්‍රියාකාරකම් දෙකක් අතර හා වචන පරිහරණයේ පරිහරණයේ අතරමැදදී හිස්තැනට යොමුවන ගතිය වැඩි බවක් අවබෝධ වේ. වචන භාවිතා කිරීමේදී හා ඇතැම් විට සිතුවිලි ඇතිවන විට මාන්නය ඇතිවන ආකාරය බොහෝ විට පෙනෙන්නට පටන් ගනී. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙහි යම් අඩුපාඩුවක් ඇතනම් අනුකම්පා කර පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හරි ඉස්සල්ලා කීපකටම දිගුවක් විදිහට කිව්වොත් භවනා හරියනකොට නැත්නම් අපි කිව්ව සතිය වැඩෙනකොට එහෙම නැත්නම් සමාධිය විපස්සනානුකූල වැඩි වෙනකොට මේ පාවීම කම්මැලිකම නීරස ගතිය එනවා. ඉතින් ඒක රාගයේ අනිත් පැත්ත. අපි සාමාන්‍ය ජීවිතයේ සංසාරට බැඳෙන්නේ රාගයෙන් ආසාව බැඳීම විචිත්‍රත්වය සිද්ධි බහුල භාවය. ඒකේ අනිත් පැත්ත විරාගේ නීරසයි ඒකාකාරී තනි පාළුයි. ඉතින් අපි මේ තනි පාළුව නැති කරන්න අපි මනස ක්‍රියාත්මක කරලා මොන මොන හරි ක්‍රියාකාරකම් කරනවා. ඒ කියන්නේ අපි අර විරාගයට වෛරකම් කරනවා. නිවනට වෛරකම් කරනවා. තණ්හාවේ අනිත් පැත්තට වෛරකම් කරනවා. ඒ මොකද දන්නේ නැතිකම නිසා. ඉතින් භාවනාදී ඒක එන්න කොච්චර ඉක්මනට එනවද කියලා බලන්න. විනාඩි 15 යන ඉස්සෙල්ලා ඉපාකාමකම එනවා. කම්මැලිකම එනවා. නීරසකම එනවා. ඒ කියන්නේ භාවනාවේ තරම්ම ශක්තිමත්. නමුත් ඒක භාවනා ප්‍රතිඵලයක් බව දන්නේ නැති නිසා අපි ඒක නැති කරන්න උත්සාහ කරනවා. ඒක විචිත්‍ර කරන්න උත්සාහ කරනවා. ඒ තමයි මායя කියන්නේ. ඒ තමයි කෙලස් කියන්නේ. මායя මාර්සේන 10ක් කරා මේ ක්‍රියාත්මක කරනවා. යෝගාවචර දැනගෙන මේ ලැබෙන නීරසකම ඒකාකාරීකම රාගයේ අනිත් පැත්ත මේක විරාගය. මේකට නිබ්බිදාව කියලාත් කියනවා. නැත්තම් පාළුව කියලාත් කියනවා. අන්න ඕකට ප්‍රමෝද වෙන්න ගත්තොත් මේන පාළුවට ප්‍රමෝද වෙන්න ගියොත් මාර්යා කම්බස් වෙනවා. ඒ නිසා ඒක පුළුවන් ද කියලා හිතනවායි කියලා දෙන්න. තමන්ට තනිකමක් පාළුවක් කම්මැලිකමක් වෙනවනේ ඒක භාවනාවේ ඵලයක් මේක. සතිය තියෙනකොට එන එකක් සත මේ තණ්හාවේ අනිත් පැත්ත. අන්න ඕකට ප්‍රමෝද වෙන්න. හරි අමාරු. ඒක හිතෙන්නේ මේ මුස්පේන්තු ධර්මයක්. නාස්තික ධර්මයක්. එහෙම නැත්නම් උච්ඡේදවාදයක් මේ කතා කරන ගමන් මුළු ලෝකෙම මේ රසාස්වාදයට අඬ හදනකොට මේ බුදුරජාණන්සේ කෙනෙක් ඇවිල්ලා මේ කම්මැලිකමට ප්‍රමෝද වෙන්න කියනවා. නීරසකමට ප්‍රමෝද වෙන්න කියනවා. නිබ්බිදාට ප්‍රමෝද වෙන්න කියනවා. කුදිකලාට ප්‍රමෝද වෙන්න කියනවා. ඒකනේ ඒ සම්බුද්ධඥාන්සේ කොන් කරනවා. ඒක තමයි ඉන්දියාවේ සිද්ධ වුනේ. ඒක තමයි අපේ මනසේ සිද්ධ වෙන්නේ. අයිට මොනවාරි සිද්ධි බහුල භාවයක් වගේ. ඒ නිසා මේක සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න සඳේ කරදර නැතුව පාළුවේ කියලා මේ පාළුව සනසිල්ලක් නැලවිල්ලක් කරදර නැතිවීමක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් නිවන නහයට තියෙනවා. මේ පාළුවට පාළුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ කියලා. තොවිල් නටන්න ගත්තොත් අපායේ කන ගාව. යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ පාළුව නැති කළ දෙන්න ඌ මාරේ. ඒක තනිකර මාර පාක්ෂිකයි. එසා ඌට සැලුට් එක දාලා අපමට සිග්නල් දාලා දකුණට කපාගෙන යන්නේ පාළුව එනකොට සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න ආසන්දේ කරදර නැතුව පාළුවේ අයියාට මේ රජගේ මල්ලි සදාලා රජගේ මල්ලි සදාලා මත ලස්සන සින්දුවක් තියෙනවා පුරුෂ රත්නේ කියන පිච්චර් එකේ මේ එක්කෙකුට මේ පාළුව පෙන්වන්න බෑ මේගොල්ලෝ ඉතින් මියුසික් අහනවා SMS ගහනවා ටෙලිවිෂන් බලනවා ට්‍රිප් හදනවා নানা ප්‍රකාර දේවල් මොකද අර පාළුව නැති කරන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ භාගෙට hina වෙලා ඉන්නේ ඇයි කියලා හිතන්නේ ඔයගොල්ලෝ. මේ භාවනා කරන යුන් දිහා මේ භාගෙට hina වෙලා බලන්නේ අනේ මෙහෙමත් අමන රෑලක්. අමන જાතියක් මෙච්චර භාවන විනාඩි 15කදී එනවා මේක. සමහර විනාඩි 10න් එනවා. ඒක නැති කරන්න නටන්න නැටිල්ල. ඒකට ප්‍රමෝද වෙන්න දන්නේ නැති බව. ඒක ප්‍රමෝද වෙනවා නම් අපි හැම වෙලාවෙම ජොලියනේ ඉන්නේ. මොකද හැමදැනම පාළුයිනේ. හරිම කම්මැලි. හරිම නීරසයි. ඉතින් නීරසකම අපේ භාවනාවට ආහාරයක් කරගත්තොත් දිනක නැති හැමතැනම නිවන තියෙනවා. කට්ටියත් එක්ක නම් වහ කන්නත් බෑ. ඒ නිසා ගණයා කරෙන් වෙන් වෙලා කුලයා කරෙන් වෙන් වෙලා මේ හුදකලාවට පුරුදු වෙන්න. එතකොට අපි ලව්ව කාටවත් සල්ලි හම්බ කරන්න බෑ. ඔක්කොමල මේ හම්බ කරන්නේ අපේ බයෙන් තමයි. අපිට මේ තියෙන බයෙන් සැකෙන් ඒගොල්ලෝ කීයක් හරි හොයාගන්න. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා දෙනවා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා මොකක්වත් ඒවා. ඒ පාළුව එනකොට තනිකම එනකොට භාවනා විදිනුවක් මේකට ප්‍රමෝද වෙන්න පටන් අරගත්තොත් මේ බොහොම දිරිදු පුද්ගලයෙක් ආඩ්‍ය පුද්ගලයෙක් බවට පත් වෙනවා. එයා පාළුව පිළි අර ගන්නවා භාවනා දිනුවක් කියලා. කාලකන්නිකමකට ගන්නෑ. ඉතින් මම දන්නවා ඒක දිරව ගන්න අමාරුයි කියලා. දවල්ට කාපු බත් නම් දිරවල ඇති මේක දිරවන්නේ ඒක කියන්න ගියාම ඒකේ ආධ්‍යාත්මය කවුරුත් දකින්නේ ඒකට මේ ශංකරාචාර්ය මේක කඩලා ඉන්දියාවේ බුද්ධඝ විනාශ කරපු හැටි විනාශ කරලා ආයතර තිබුද්දන්න ගිය හැටි බලනකොට අපි අනුගමනය කරන බුදුහාමුදුරන්ද ශංකරාචාර්යද කියලා හිතෙන තරම් ඒක විශාල ඒ විශාල මාතෘකාවක් අපිට ඉස්සරහට සාකච්ඡා කරන්න ඒ නිසා බුදුජානක කියපු දේ නැති කරන්න බෑ. කවුරු හරි මේ පාළුවට තනිකමට උදේකලාවට ප්‍රමෝද වෙන්න ඉගෙන ගත්තා නම් ඒ මනුස්සයාට මේ නිවන කියන එක එච්චර වෙලා යන වැඩක් නෙවෙයි කියලා තේරෙයි. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමින් වහන්සේ පර්යංකේ හුස්ම පිට කිරීම සහ ගැනීම පිළිබඳ අවධානය බොහෝ දුරට හොඳින් පවත්වාගෙන යා හැකිය. ඒ අතරතුර යටිහිතින් බාහිර සිතුවිලි එමින් යමින් පවතී. සිහිය ආනාපානයට සම්පූර්ණයෙන් ආපසු පැමිණේ. සිතුවිලි ඒම හෝ යාම කෙරෙහි කිසිම පාලනයක් නැති බව මට දැන් අවබෝධ වේ. කය මේ හුස්ම රැල්ලේම පැවැත් කය මේ හුස්ම රැල්ලේ පැවැත්ම මත රැඳෙන බව අවබෝධ වේ. ටික වේලාවකින් බාහිර අරමුණු පැමිණීමද තුනී වී යයි. හුස්ම රැල්ලද සියුම්ව යයි. කය සැහැල්ලු වී ඇත. නළල මැද යන්තම් රිදිල්ලක් ඇත. ඇතිවේ. ප්‍රීතියක් දැනියයි. මේ අවස්ථාවේ හුස්ම පිළිබඳව අවධානය නොකඩවා පවත්වා ගත යුතුයද? ඔබ වහන්සේගේ උපදෙස් ඉතාගේ කොට සලකමි. තෙරුවන් සරණයි. මේ කාර්යයට ඇත්තටම හරියටම පින් පොයින්ට් කළේ පණ්ඩිත ශාංශ මතක් කරනවා. එකම අරමුණක් දිගේ ගිහිල්ලා එක්ක ඒ අරමුණ වෙනස් වෙලා එහෙම නැත්නම් අරමුණ නැති වෙලා ඊට පස්සේ හැම පැත්තෙම නළු නිළු වෙන්න පටන් ගන්නවානේ සද්දද වේදනාද හිතවිලිද ඔක්කොම අන්න එහෙම එනකොට කෙනෙක් ඒක භාවනාවේ වැරදිල්ලක් කියලා පෙරදිල්ලක් කියලා සතිය නැතිවීමක් කියලා තිබුණු දිනුන කැඩිල්ලක් කියලා හිතා ගන්න. හිතාගත්තාම චෝදනා කරනවා බලන්නකෝ හොඳට කරදරයක් නැතුව තිබුණා හිත. දැන් හැම පැත්තෙම සද්ද ඇහෙනවා, තව වේදනා දැනෙනවා, හිතවිලි එනවා. ගොඩක් චෝදනා කරනවා. නැත්තම් ආනපනෙ නැති උනායි කියලා. තව සමහරෙකුට තියෙනවා ඊව ආවට ඇඟේ හැප්පෙන්නේ නැහැ. කොල්ල බබා ඉන්නවා. තෙල්ලන් කැඩුවොත් විතරයි කොල්ල බබා ගෑවෙන්නේ. ඒක එහෙම තිබුණාට ප්‍රශ්න නැහැ කියලා. ඉතින් අන්නේ දෙකේ தত্ত্ব දෙක හොඳට විස්තර කළ පඬිස්සංශ කියනවා ගුරුන් පඬිස්සංශේ. ඒ කොච්චර දේවල් තිබුණත් සමහර සද්ධාව තියෙනවා නම් මේක භාවනා විදිනුවක් කියලා ආය මූල කර්මත්තානේ හොයන්න යන්න එපා. ආයේ මේ එනේ දේවල් නම් නංවනම් කියන්න යන්න එපා. ඕනේ නාඩකමක් නටන්න අරින්න සම්පූර්ණ ගොජේ දිහා බලාගෙන අවදියෙන් ඒකට නටන්නරි. සැකනම් මේක භාවනා නැතිවීමක්ද සතිය නැතිවීමක්ද සද්ධාව නැතිවීමක්ද එහෙම නැත්නම් සමාධිය නැතිවීමද කියලා සැකනම් මූල කර්මස්ථානේ හොයන. දැන් මේ මූල කර්මස්ථාන කෘත්‍ය සම්පාදනය වල ඉවරයි. දැන් අවශ්‍ය නැහැ මූල කර්මස්ථානය. ඉතින් ඒ දෙක යෝගාවචරය තීන්දුව කරන්න ඕනේ. සැක නැහෙනේ එහෙම යන්න හරි. සැකනම් මූල කර්මස්ථානේ බලන්න. ඉතින් අර මහත මුදලාලි කෙනෙක් මේ ඉස්සලාම දාන ප්ලේන් එක නැගලා පිටරට බිස්නස් වලට යන්න ගියා. ඉතින් මිනිහට ෂුවර් නැතිලු මේ අහසෙන් යන්න පුළුවන්ද කියන්නේ. ඉතින් ප්ලේන් එක වේග කවනකොට මිනිහට හීන් දාඩි දැම්මලු දැන් උස්සන්න හදනකොට මිනිහා කකුල් දෙක උස්සගත්තලු බර වැඩි වෙයි කියලා. ප්ලේන් එක ආපහු පාත් වෙනොත් එහෙම කියලා කකුල් දෙක ඉස්සගත්තා. ඒ වගේ තමයි අපිටත් මේ කකුල් දෙක හිස්සුවත් පහත් කිරුවත් ප්ලේන් එකේ බර බරම තමයි. ඒ නිසා අරමුණේ කෘත්‍ය සම්පාදනය වුණත් අපිට තාම සැක තියෙනවා. ඒකේ යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි. ඒ අත්තල කැඩිලා වගේ. අන්න ඒ වෙලාවේදී කියනවා සැකනම් මූල කර්මස්ථානයේ බලන්න සැක නැහෙනේ. සමස්තයට යන්න අරින්න සියල්ල වෙන දේ දිහා බලනින්න ඒව ඒගොල්ලන්ගේ නාඩගමක් රඟපානවා කිසිසේත්ම මාව කෙලසන්නේ නැහැ ලොකු ඩිස්ටන්ස් එකක් තියෙනවා අන්න එක දැනගත්තාම පෙනේ අපි මේ මෙහෙම තියෙන දේ මේ අහලා තියෙන කෙලස් එකක් අහුලගන්නේ කර්මානුරූපව අපි අහුලනවා ඔය එක කෙලස් එකටත් අපිව කෙලසන්න බෑ අපි තෝරගත්ත එක තමයි අපිව කෙලසන්නේ ඉතින් අර මූචි කියන මනුස්සයා ටීවී එකේ කතා කරලා කියනවා ඔය ආතතියට අසහනෙට මගේ හිත නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි මගේ හිතට පුළුවන් ආතතිය නැතුව ජීවත් වෙන්න. ඒ නිසා අපි අර කොහෙද යන ආතතියක් අරගෙන මගේ කරගෙන මගේ හිතට වැඩි ලෝකේ දාගෙන ඉන්නවා ඌට කියන්නේ ඔබට ඕන නම් හිටපන් නැත්තම් ඵලයක් මම ඉන්නේ ජොලියේ අන්නේ විදිහට මොනම දෙයකවත් පිටක් සරණක් නැතුව නම් කිරීමක් නැතුව මූල කර්මයන් නැවත නැතිවදවන්නේ නැතුව මේ සතිය අනේක අර පොළවේ දිගේ ගිය ආසයන්තර උඩට ගත්තා වගේ උපස්තරයක් නැහැ. පේන මේ ඝන ස්තරයක නෙවෙයි පවතින්නේ ඒරෝඩයිනමික්ස් වල තියෙන. අන්නේ වෙලාවේ සැක උපදවන එක සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේකත් කරලා තියෙන්නේ ලියුම ලියලා තියෙන්නේ එහෙම. අන්නේ සැකේ නැති වෙනකම් භාවනා කරන්න සැක තියෙනකම් සැක තියෙනවා නම් මූල කර්මස්ථානට යන්න කියන කමටහන් තමයි සුද්ධ කරලා දෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මාස 10ක පමණ කාලයක සිට සක්මනේදී පරයන්කේදී සහ එදිනෙදා කටයුතු වලදී සතිය වඩමි. පරයන්ක භාවනාව මූල කර්මස්ථානය ආශ්වාස ප්‍රාශ්වාසයයි. මූල මූල පරයන්කේ මුල් පරයන්ක වලදී විවිධ ආවේනික වූ සටහන් අනුව ආශ්වාසය සහ ප්‍රශ්වාසය වෙන්කොට හඳුනා ගතිමි. පසුව ළඟ ඈත දිග කෙටි ගොරෝසු සියුම් ඇතුළත පිටත වශයෙන් විවිධ ආකාරද හඳුනා ගතිමි. පරයන්ක කීපයකට පසුව ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳුන අතර ආශ්වාස ප්‍රශ්වාස වාරයක් අවසානයේ ඊළඟ ආශ්වාසය ඇතිවීමට කලින් හිස් අවකාශයක් ඇති බව නිරීක්ෂණය කෙලිමි. ක්‍රමෙන් ආශ්වාස ප්‍රශ්වාස තුනේ වූ අතර අවකාශය විශාල වන්නට විය. මාස 6ක පමණ සිට හුස්ම 10කින් පමණ ආනාපානයේ ඊතා සියුම් වේ. ඒ සියුම් ආනාපානයට සාපේක්ෂව අවකාශය අත්විඳිමි. ඇතැම් විට තත්පර 5ක් 10ක් පමණ ආනාපාන සතිය නැත්තටම නැති වී අවකාශයේ පමණක් අත්විඳිමි. නැවත සියුම් ආනාපානය නිරීක්ෂණය කරමි. මේ අතරතුර විශාල වශයෙන් මානසික සිතුවිලි මතුවන අතර ඒවා එකකට එකක් සම්බන්ධ නැති පාවෙන සිතුවිලි සහ ඇති වී නැති වී යන බව දකිමි. මෙලෙස පැය එකමාරක් පමණ සතිය පැවැත්විය හැකියි. මාගේ සතිය දියුණු කිරීමට ඔබ වහන්සේගෙන් සුදුසු උපදෙසක් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. ඔර කලින් කිව්වා වගේ මොනකද නැති අරමුණු කරන්න බැරි අවස්ථාවක් තියෙන. අරමුණු නැති අරමුණු ඇති. ඔය දෙක අතර හුස්ම තියෙනවා නේ හුස්ම නැති අවස්ථාවක් තියෙනවා. ওই දෙක අතර තමයි දැන් හිත දෝලණය වෙන්නේ. අරමුණු තියෙන එකද හොඳ නැති එකද කියලා. ඉතින් මේ අතරමැද පංගු peerුවක් තේරුමක් වර්ගීකරණයක් අර කොහොඳයි මේක හොඳයි කියනකම් ආතතියට ඉඩක් තියෙනවා. මේ දෙකටම සමහිතගෙනකම් මේ දෙකේ එකිනෙකට ප්‍රත්‍යুৎපන්න දෙයක් මේ දිනට නැතුව ජීවත් වෙන්න බෑ. විවිකේ આવොත් අරමුණ වෙනවා. අරමුණ આવොත් විවික වෙනවා. අන්නේ දෙකට ඒ දෙන්නගේ මන අපිට ඒ දෙන්නගේ තාලෙට යන්න දෙන එකට අපි කියනවා පටිච්චසමුපාදය කියලා. අරක නිසා මේක එනවා මේක නිසා ඒක එනවා. ඒක කැමැති අකමැති දාන්න එපා. ඒ දෙන්න එන්නේ න්‍යායකට. චිත්ත න්‍යායයකට අන්න ඒක දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒකට කියනවා తాදී ගුණය කියලා. ඉතිවිලද හෝ සද්ද හෝ අරමුණු ප්‍රිය කරන්නේත් නැහැ. ඉස්තන ප්‍රිය කරන්නේත් නැහැ. දෙකටම සමහිත දාන එක තමයි මම කලියොත් මතක් කරා. ඒක තමයි මේකටත් මතක් කරන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ මා පරයන්කේ සිටිනා විට කය ඉරියව්වට සිත යොමු කරමි. මෙසේ විනාඩි දෙකක් පමණ සිටන විට සිත සිතුවිලි වලට යන අතර ටික වේලාවකින් කිසිදු දෙයක් නොදැනෙන තැනට යයි. මට මෙය නිින්දක්ද යන්න හරියටම නොතේරේ. සමහර විටක මෙලෙස විනාඩි 30ක් පමණ සිටි. නැවත කිසිදු ආයාසයකින් තොරව සිත කයට පැමිණේ. මා සිත කයට පැමිණෙන බව දැන්නේ බෙල්ල නැමී තිබෙන බවත් අත උඩ අතක් තබාගෙන සිටින බවත් වැටහෙන නිසාය. තවත් පරයන්කයකදී සිත සිතුවිලි වල පැවති කය ඉදිරියට නැමීමක් සිටුවේ. මුලදී කය මෙසේ නැමී ගැස්සීම ඇති වූ පසු කය නැමී ඇති බව දැනුණද මෑතක සිට කය ඉදිරියට නැමීමට පටන් ගන්නා තැන සිට අවසානයේ දක්වා සතිය පැවැත්විය හැකි අතර කිසිදු ගැස්සීමකින් තොරව මට අවශ්‍ය නම් කය කෙලින් කරගත හැක. නැත්නම් ඒ ආකාරයෙන්ම සිටිය හැක. සිත නින්දට යන විට කොපමණ සතිය කොපමණ සතිය ඇල්ලීමට උත්සාහ දැරුවද තවමත් මට නොදැනීම සිත නින්දට යයි. මේ ආකාරයට මාගේ පරයන්ක භාවනාව අවුරුද්දක් පමණ පවතී. මේ නිසා මට දැනෙන්නේ පරයන්ක භාවනාව එකම තැන පවතින බවකි. මාගේ පරයන්ක භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පතමි. මා සක්මන් කරන විට වරක සිත පාදයේද වරක සිතුවිලිවලද මාරුවෙන් මාරුවට සතිය පවතී. අඩි අඩි 10ක් 15ක් පාදයේ සතිය පවතින අතර නොදැනීම සිත සිතුවිලි වලට ගමන් කරයි. නැවත ටික වේලාවකින් සිත පාදයට පැමිණේ. මා සති සතිය පාදයට පැමිණෙන බව දැනගන්නේ යටිපතුල පොළවේ ස්පර්ශවන ආකාරය හා පාදයේ ඔසවන ආකාරය සතියට දැනෙන නිසාය. මාගේ සක්මන් භාවනාවද දීර්ඝ කාලයක සිට මේ ආකාරයට පවතී. එදිනදා ජීවිතයේ බොහෝ විට සතිය පැවැත්විය හැකිය. එදිනදා ජීවිතයේදී අරමුණෙන් බාහිරව සිත සිතුවිලි වලට ගිය විට නැවත ආයාසයකින් තොරව සතිය අරමුණු අරමුණට පැමිණේ. මාගේ සතිය වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. හැකි සෑම විටම වර්තමානයේ සතිය පැවැත්වීමට උත්සාහ කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ආගෙන ඉන්නකොට මෙන්න මේ කරුණු හතර මතක් කරන්න හිතුණා. මේ කරුණු හතරම සමාහට වාර්තාවේ හොඳ පැත්ත විස්තර කරන එක. දෙපොලක සඳහන් කරලා තියෙනවා පිටගිය හිත නැවත එනකොට කයේදී නම් අතක් උඩ අතක් තියාගෙන බෙල්ල පාත් වෙලා තියෙන බව දාන්න. සක්මන් කරනවා නම් පයක් ඔසනවා පයක් තියනවා දාන්න. ඒ නිසා යම් නොදැනුවත්කමක් තියෙනවා නම් නොදැනුවත්කම ඉඳලා දැනුවත් වෙච්ච බව ප්‍රත්‍යක්ෂණය කරලා තියෙනවා. ඒක එකක්. දෙක බෙල්ල නැමෙන්න පටන් ගන්නවා තේරෙනවායි කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ නොදැනුවත් යන්න යන්න යනකොට තියෙන වැඩපිළිවෙලක් දැන් තේරෙන්න පටන් ගන්න තියෙනවා. හැබැයි එතෙන්දී සතිය පවත්වන්න ගියාම පවත්වන්න බෑ. එතෙන්දී සතිය තෝන්තු වෙන ගතියක් තමයි තියෙන්නේ. ඒකත් හොඳ පැහැදිලි නිරීක්ෂණයක්. ඊට පස්සේ විනාඩි 30ක් විතර වගේ ඔය නොදන්න ගතිය ඉන්නවා කියලා තියෙනවා. මෙහෙම තියෙද්දිත් ඒ කියන්නේ කිසිම පාලනයකින් තොරව කිසිම භාවනා දියුණුවක් නැතුව තියෙද්දිත් මාස 10ක් භාවනා කරලා තියෙනවා. ඒක තමයි භාවනාව කියන්නේ. ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක නෙවෙයි. මෙහෙම එක තැන නතරලා තිබ්බත් Tamange දිගට වැඩ කරගෙන යනවා. මේ විදිහට ගියොත් තමයි තේරෙයි මේ දැනීම නොදැනීම දෙක අතර මේ මායාවකින් එහාට මෙහාට ඇස් බැඳුමකින් එහාට මෙහාට මාරු කරන එක තමයි මායාවේ වැඩේ. අපි කරන්නේ තියෙන උට ඇස් බැඳුම නටන්නරලා බලාගෙන ඉන්නවා. දන්න තැනilla නොදන්න තැනට යන්නේ කොහොමද? නොදන්න තැනilla දන්න තැනට යන්නේ කොහොමද? දන්න තැන සාපේක්ෂව නොදන්න තැන මොකද්ද වෙනස? ඉතින් ඒ නිසා හතරමං හන්දියක මිනිස්සෙක් මැජික් පෙන්නකොට බුදුරජාණන් කියන්නේ මැජික් කාර්යය කියලා කියන්නේ මායාව කියන්නේ. විඥාණයට පෙන්නකොට අභියෝග කරන්න බෑ බලාගෙන ඉන්න ඇස්පෙන්දුම යන හැටි. ඇස්පෙන්දුම මගේ වැඩක්. මායාව පෙන්නන්නේ කුගේ වැඩක්. මම ඇස්පෙන්දුම් කරගන්න නැතුව ඉන්න නම් නැවත නැවත මායාව බලන්න එතකොට අතහැරලා දානවා කියන එකත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේක අතහැරලා දාලා නැහැ. හැබැයි චෝදනාවක් කරලා තියෙනවා දියුණුවක් නැහැ. එක දිගටමයි යන්නේ කියලා. ඒ කියන්නේ සැකයක් තියෙනවා තාම. ඉතින් මං කියන කාරණා හතරක් තියෙනවා. හොඳ සතුටු වෙන්න කාරණා. පිට ගිය හිත ආපු හැටි දන්නවා. පිට යන හැටි දන්නවා. ඒක අල්ලන්න උත්සාහ කරන එක තෝන්තු වෙන බව දන්නවා. මේ ඔක්කොම කරදර ජීදිත් මාස 10ක් භාවනා කරලා තියෙනවා. ඉතින් මේක තමයි භාවනාව කියන්නේ. අනිත් ඔක්කොම ආදේවනක් ප්‍රත්‍ය අරෙමේ මේ කරුණ හොයන එක මේක දිගට පවත්තන්න. මෙලෝ යකෙකුට කරන්න බෑ. මොකද ප්‍රතිඵල බලාපොරොත්තු වෙන නිසා. මම එක තැනමයි ඉන්නේ කියලා. ඉතින් කියනවා මාළයාට පුළුවන් අන්තරම්බ දන්න જાතියෙන් බෝල දාපන් මං අවුට් වෙන්නේ ලෑල්ල අල්ලා හරි ඉන්නවා. මෙහෙම ඉඳලා කවදා හරි අපි හිතමු මේ කෙනාගේ බෙල්ල කඩලා ගියයි කියලා, කකුල කඩලා ගියයි කියලා. අකරතැබ්බයක් ආවා කියලා අනේ එදාට තේරෙයි. කකුලක් කරනවත් බෙල්ල කඩලා ගියත් මේක නැති වෙන්නේ නැහැ. මේ තිබිච්ච ගතිය අපිට ප්‍රයෝජනයක් වෙන්නේ මොන අමලියකට ගියත් ඔය කරදරේ ඒ ඒ තියෙන වෙලාවෙ මේක කරන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ බෙල්ල නොකැඩීම ගැන සන්තෝෂ වෙන්න. අතපය කැඩලා නැහැ කරගෙන යන්න පුළුවන්. දිගටම කරන්ඩ අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. හැම මිනිස්සෙක්ම ප්‍රයෝජනේ සලකලා වැඩ කරන්නේ. අර්ථය සලකලා අසුචි. අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා. මිනිස්සු ඔක්කොම මොනදෝ ඊළඟන වැඩ කරන්නේ. යම් කිසි කෙනෙක් කිසිම අපේක්ෂාවක් නැතුව වැඩ කරනවා. ඒකට කියලා තියෙනවා නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්තේ නාවි ඥානාමි යම්පි නිස්සාය ජහයති. දිව්‍ය බ්‍රහ්මයේ වඳිනවලු මෙච්චර මේ මිනිස්සු එක එකයි කුලල් කාගෙන හම්බ කරන්න හදද්දී තව කෙනෙක් භාවනා කරනවා ඇයි කියලා දන්නේ නැතුව. මොකටද භාවනා කරන්න කියලා දන්නේ නැතුව. අනේ එවැනි ආජානීය පුරුෂයාට নমස්කාර වේවා. උත්තම පුරුෂයාට নমස්කාර වේවා. භාවනා කරන්නේ මොකේද කියලාවත් දන්නේ. අරමුණ දන්නෙත් නැහැ. ඇයි කියලා දන්නෙත් නැහැ. හැබැයි පණ එපා කියලා භාවනා කරනවා. එයා ඒකට දෙයියෝ වඳින්නේ බ්‍රහ්මිය. මිනිස්සු කවදාකවත් වඳින්නේ නැහැ. මොකද මිනිස්සයා වඳින්නේ කාර්ය කරනතුරු කාගෙත් රැවටිල්ල. ඒ නිසා මෙවැනි දේවල් මේ සාධනය කරන්න පුළුවන්. ඒ නිසා කිසිම අපේක්ෂාවක් නැහැ. කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒ දේව කාර්යයකට වැඩිය රාජකාරියකට වැඩිය මේ කටයුත්ත කරනවා නම් ඒ මනසට සෝභා ධර්මය උනත් නඩත්තු කරන්න පුළුවන්. අල්ලලා හිතවන්න පුළුවන්. මොකද හේතුව කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ. ඒ නිසා මාස 10 නෙවෙයි තව අවුරුදු 10ක් විතර ඔක් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා. අවසරයි ගෞරවනීය ඒක ප්‍රශ්නය ගන්න. ආ ඒක ප්‍රශ්නයයි ඊගාවරු කියවන එක විතරයි ගන්න. ඊට පස්සේ අපි සතිವಾರේ සමාප්ත කරමු. තව ඉතුරු 1යි 2යි 3යි 5යි 6යි හතක්. ඒකත් ප්‍රශ්නයක්ද? මට ප්‍රශ්නයක් නෑ. එහෙනම් එහෙනම් ඊගා ප්‍රශ්න ගන්න. අද ඕකෙන් නතර කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව. මා සක්මන් භාවනාව පුරුදු කොට වසරක් පමණ වෙයි. මුලින් වම දකුණ යනුවෙන් මෙනෙහි කිරීමෙන් ආරම්භ කරන භාවනාව ක්‍රමයෙන් මෙනෙහි කිරීම නවතා පාදයේ ස්පර්ශය කෙරෙහි සතිය පිහිටුවීමට උත්සාහ කරමි. විටක පියවර 5-6ක් සතිය පැවැත්විය හැකි අතර තවත් විටක පියවර 20ක් පමණ සතිය පවතී. සමහර විටක සතිය පැවැත් වූ පියවර ප්‍රමාණය ගැන අවබෝධයක් නැත. බොහෝ විට සතිය බිඳ වැටෙන්නේ සිතුවිලි මතුවී විටයි. වෙනදා මෙන් එසේ සිතුවිලි සමග පැටලවෙන බව දැනුණු විට හැඟීමකින් හෝ පසුතැවීමක් ඇති නොවේ. sorry ගැටීමකින් හෝ පසුතැවීමකින් පසුතැවීමක් ගැටීමක් හෝ පසුතැවීමක් ඇති නොවේ. ඒ බව දැනගත් වහාම සතිය නැවත පාද ස්පර්ශයේ වෙත යොමු වේ. වෙනදා මෙන් බොහෝ වේලාවක් සිතුවිලි වල පැටලවි සිටන බව දක්නට නැත. ඊතා ඉක්මනින් ඒ බව දැනගන්නා ආකාරයත් දැනගත් වහාම නැවත පාද ස්පර්ශයේ වෙත යොමු වන ආකාරයත් අත්දකිමි. තවත් විටක වම දකුණ වශයෙන් මෙනෙහි කරන අතරම පසුබිමෙහි සිතුවිලි සමග ගනුදෙනු කරන ආකාරයද දැකගත හැකිය. මා කෙරෙහි අනුකම්පාවෙන් භාවනාව දියුණු කිරීමට උපදෙස් ලබා දෙනු මැනවි. පරයන්ක භාවනාව වසර 10ක පමණ සිට පරයන්ක භාවනාව කරන අතර දැන් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ ප්‍රකට වන්නේ නැත. වසරක පමණ කාලයක සිට උඩුකය යම් තැනක නාඩි වැටෙන ස්වභාවය ප්‍රමුඛ වූ අතර ඒ කෙරෙහි සතිය පිහිටුවීමට පුරුදු කෙලිමි. එහි ස්වභාවයත් ක්‍රමයෙන් වෙනස් වන ආකාරයත් අත්දැකීමි. මෙම වැඩසටහනට සහභාගී වූ විට එකී නාඩි වැටීම හෝ ආශ්වාසය ප්‍රකට නොවු නිසා ඉරියව්වට සතිය පිහිටුවීමට උත්සාහ කළෙමි. ඊයේ දිනේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මේ සමස්තය දකින අවස්ථාවයයි සිතා සමස්ත ඉරියව්ව වෙත සතිය පිහිටුවීමට උත්සාහ කළද එය ඊට අපහසු බවක් දැනිනි. එකෙල්ලේ අරමුණු කළ හැකි යමක් නොමැති නිසා ඊතා ඉක්මනින් සිතුවිලි පැටලවෙන බවක් පෙනේ. නැතිනම් නින්දට ඇද වැටෙන බවක් පෙනේ. සක්මන් භාවනාවේදී මෙන් පරයන්කේ සිටමින් ඉරියව්ව වෙත සතිය පිහිටවන අතර පසුබිමේ සිතුවිලි සමග ගනුදෙනු කරන ආකාරයක්ද අත්දැකීමි. මේ කිසිවක් පිළිබඳ පසුතැවීමක් හෝ කලකිරීමක් ඇති නොවේ. ඊතා සියුම්ව හුස්ම වැටෙන බව හා හෘද ස්පන්දනය වන ආකාරයද පෙනේ. මුහුණේ හා අනෙක් ස්ථානවල ඊතා සියුම් සංවේදනා අත්දකිමි. වරක් ගිය වරක් හිස ඊතා සෙමින් ඉදිරියට හා පසුපසට චලනය වන බව අත්දැකීමි. එසේම උඩුකය සෙමින් උස් පහත් වන ආකාරයේද අත්විඳෙමි. මෙසේ හිත චලනය වන්නේ හෘද ස්පන්දන වේගය අණුව බවත් උඩුකය උස් පහත් වන්නේ ආශ්වාස ප්‍රශ්වාස වේගය අණුව බවත් වැටහිනි. මේ දින දෙක තුලම ගෙවෙන කාලය කලකිරීමක් පසුතැවීමක් නැතුව ගෙවෙන බවත් අත්දැකීමි. මාගේ භාවනාවේ අඩුපාඩුවක් ඇතොත් නිදොස් කොට භාවනාව දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. අර කාම ලෝකේ ඉක්මවන්නේ නැත්නම් කාම සංඥා ඉක්මනට අපි මොකක් හරි අරමුණක් රූප ආරම්මණයක් ඉදිරින් තියන භාවනා කරනවා. ටික කාලයක් යනකොට තේනවා ඒ රූපේ පටන් අරගත්තට ටික වෙලාවක් යනකොට රූපයත් රූප සංඥාවක් බාටපත් වෙනවා. ඒතර රූප සංඥාවක් බාටපත් වුනහම ඒකේ සීමාව නැති වෙලා යනවා. ඇත්ත නැත්ත මම මම නොවේ කියන සීමා නැතිලා තියෙනවා නිකන් කැදලි කැදලි වගේ. ඉතින් මේ මට්ටමට ආවට පස්සේ ඕන වෙලාවක සූදානම් වෙලා ගියොත් ඒ රූප සංඥා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඒකත් එක පොඩි දුරස්තභාවයක් වෙනවා. ඒ අතරමැද අපිට මේක අඳුනගන්න ඕනේ නම් හරියට සීමාව හරියට සහිතව මේ එකක් අයින් කරලා ගන්න ඕනේ බව ඇති කර ගන්නවා. එහෙම නැත්නම් අපිට වෙන්නේ මේ ඔක්කොම නිකන් වමනයක් වගේ බලුවමනයක් ෆෘට් සලාඩ් එකක් නැත්නම් සලාඩ් එකක් දැම්මා වගේ. ඒක දිහා බලා ඉන්නකොට එක්ක හිත විදිනකොට නින්දට යනවායි කියන එක සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි අවුරුදු 60 පෙන්නට පස්සේ අපි පේන රූප ඔක්කොම බුදු වෙන්න පටන් ගන්නවා. කන් වල සද්දසෝ සද්දයක් එන්න පටන් ගන්නවා. දිවේ රස නැති වෙලා යනවා. නාසයේත් ගඳ සුවඳ බැලිල්ල නැති වෙනවා. කයටත් මොනරි ඇල්ලුවට නැති වෙනවා. ඉතින් මේක උනොත් ඒ මනුස්සයාට පුදු ඉච්ඡා බංගත්වයක් එනවා. අර ජීවිතයේ තිබුණ අර කලර්ෆුල් ගතිය, ඉවෙන්ට්ෆුල් ගතිය නැහැ. ඉතින් ඒක කියනවා ජීවිත කාලේ ගොඩාක් කාමභෝගීව හිටපෙන්නාගේ ඉඳුරන් දුර්ලභ වීම ඉක්මනටම සිද්ධ වෙනවා. ඊට පස්සේ මනසට මොන ජග් ගැහුවත් හරියන්නේ නැහැ. දැන් මේ භාවනාදීක ඉක්මන් කරලා පෙන්නනවා. අවුරුදු 7 8 ළමයෙකුටත් මේ කරන් පෙන්නන්න පුළුවන්. ඒකට පේනවා ඕක තමයි වෙන්නේ. ඉස්සරහට යනකොට දේ නැති වෙන්නේ. ඒකේ සීමා මරියාදාව නැති වෙලා බොඳ වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි පුළුවන් තරම් zoom කර කර ගන්න හදනවා ගන්න බෑ. දේ තියෙනවා දේ තිබුණාට මගේ කියා ගන්න බෑ මොකද බොඳ වෙලා ගිහිලා. ඒක පොඩ්ඩක් මගේ ඇලීමත් ඇතිලා දුරස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක භාවනා විදි මේ රූපේ රූප සංඥාවක් බාටපත් වෙනකොට සිද්ධ වෙනදී. ඒක මම හිතන්නේ ඔය ආනන්ද සප්පයි වගේ සූත්‍රවල බුදුජානහන්සේ <coughs> මෙතෙන්ට යනකම් ගිහිව භාවනා කරන්න පුළුවන් කියලා කියලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා දැන් Tamanට මේක අනුව ජීවත් වෙන්න හැඩ ගැහෙන්න ඕන නම් අරණ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න. එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ නේ ගස් කොලන් කොයි එකත් එකයි. ඔය ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඉතින් ඒ නිසා මේකට ලෑස්තිලා ගිහිල්ලා මේ රූපේ රූප සංඥාවක් වුණාට පස්සේ තමයි මේ යෝගාවචරයට මේ සිද්ධිය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්තම් අර පහළු ගතියෙන් තමයි අපි වටන්නේ. තනි කරන ගතියක්. දේන් දුරස් වෙන ගතිය. මේක භාවනාවේ ලොකු දියුණුවක්. මේ නිබ්බිදාවේ එපමණ නිබ්බිදා නෙවෙයි. විමුක්තිය ලක්ෂණ දෙකක් මේ පෙන්වන්නේ. විරාගයයි දුරස් වීමයි. ඉතින් මේක හරි හැටියට තේරුම් අරගත්තොත් ළමා වයසේදීම නැත්තම් තරුණ වයසේදී අපි මේක නැති කරන්න කොච්චර නටලා තියෙනවද කියලා තේරෙනවා සංසාරේ පුරාවට. තමන්ගේ අවිද්‍යාවේ ප්‍රමාණ කරන්න බැරි තකතිරුකම තේරෙන්න පටන් අර ගන්නවා. ඒක වෙන්නේ උපේක්ෂා වෙනකොට තමයි. අපේක්ෂා වෙනකොට තියෙනවා මම මෙතෙක්කල් මේක එනකොට මේක නැති කරන්න මොන මොන තොවිල් නටලා තියෙනවා මොන මොන සම්දර්ශන පවත්ලා තියෙනවා අපි කවදද මේක භවනා විදිනුවක් මේක මේ විමුක්තිය පෙන්වීමක් කිය. ඉතින් මේකට අනුග්‍රහ කරන මනුස්සයා සහ මේකට විචිත්‍රතාවය දාන්න හදන මනුස්සයා අතර මොන තරම් වෙනසක් තියෙනවද කියලා. ඉතින් උපේක්ෂාට ගියාම තමන්ගේ තකතිරුකම තේරෙන්න පටන් ගන්නවා. මං ජීවිතේ කොච්චර මේක ඇවිල්ලාද කියලා කෝටි ලක්ෂ වාර කීයක්. ඒ හැම එන වෙලාවෙම මූණ දිහා බලන්නෙත් නැතුව මේක අයින් කරන්න හදනවා. කොයි වෙලාවක හරි ඒකට අනුග්‍රහ කරපොදාසි තේරෙනවා. මේ තකතිරුකම දැකීමටමයි ඥානය කියන්නේ. තමන්ගේ තකතිරුකම දැකීමට නැත්නම් අවිද්‍යාව පිහිටලා තියෙන විද්‍යාවට උපේක්ෂා වෙච්ච ගමන් අවිද්‍යාව ප්‍රමාණය පේනවා. අවිද්‍යාව මෙච්චරයි කියලා ප්‍රමාණය දැනගෙන තමයි විද්‍යාව කියන්නේ. ඉතින් ඒක හිතනවා නෑ මේ අවිද්‍යාව අනාත්ම ධර්මයක් මේ විද්‍යාව ආත්ම ධර්මයක් වෙන්න ඇති. නෑ මොකක්වත් වෙන්න ඕනේ නෑ. අවිද්‍යාව වගේම විද්‍යාවත් අනාත්ම ධර්මයක්. Tamange අවිද්‍යාව ප්‍රමාණය දැන ගැනීම තමයි සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වෙන කනකාට වෙන්න වෙන්නේ නෑ. ඒක පශ්චාත්තාවයක්වත් කනගාට වෙන දෙයක්වත් නෙවෙයි. මොකද මේක දැක්කේ නැත්නම් කවදාකවත් ගොඩ එන්නේ නැහැ. ඒක පේනකොට ඒක දිහා බලන හැටි, ඒකට දක්වන ආකල්පය, ඒකට දක්වන දෘෂ්ටිය, ඒක දිහා ඒකට කෙරේ අපි ක්‍රියා කරන ආකාරයෙන් යන්නේ කෙහෙල් ගහ ගන්නද, පොල් ගහ ගන්නද කියලා තේරෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් වෙලා අරගන්න ඒක එන්න ඇරලා ඒක එනකොට මම ඒකට ප්‍රතික්‍රියා කරන ආකාරය ඒක හදන්න හෝ නැත්නම් ඒක වර්ධනය කරන එකත් එක්ක ජීවත් වෙන්න දඟලන හැටි බැලුවොත් අපිට මොනම දෙයක්වත් පිටින් අවශ්‍ය කරන්නේ නැහැ. මොනම දැනුමක් අවශ්‍ය කරන්නේත් නැහැ. මොනම කෙනෙක්ගෙන්ගේ සහයෝගයක්වත් නැහැ. ඒක නිසා තමන්ගෙම අකල්පව වෙනසක් ඇති කරන්න ඔය ඕක පෙන්න පෙන්න ඉන්න ලක්ෂ කෝටි වාරයක් මේක ධනිකම් පහලුකම් කියලා තොවිල් නටනවාද? එහෙම නැත්නම් මේකට අබිරමණය කරනවාද? අනේ හොඳයි. මේක තමයි තියෙන්න ඕන කියලා ඉතින් ඒක වැඩමුළු ඇතුළතින්ම වෙයිද කියන්න බෑ. හැබැයි ඉතින් මේකට බීජ පැලවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේක පෙන්න පෙන්න ඉන්න එක ලෝක න්‍යාය ධර්මයක්. අනත් අනාත්ම ධර්මයක්. කවදා හෝ තමට නිවන් දකින්න ඕන නම් මේ පාළු ගතිය නැත්නම් මේ පාළු ගතියට නිවන කියලා කියනවා. ඉතින් ඒ නිසා මිනිස්සු බයිනෝ ඒක නිකන් බුද්ධ ජාතකයේ උච්ඡේදවාදයකට මේ නැත්නම් අසුබ දෙයකට එහෙම නැත්නම් අකිරිය වාදයක් ඉස්මතු කරන්න හදනවා කිය. ඒ වෙනකොට මොනවා හරි මේක නැති කරන්න දඟලන කට්ටියට සහයෝගය දෙන පිස්සු ලෝකයක් තියෙයි. ඒක නිසා මේක දිගටම එයි. දිගට මේ මිනුත් තිබුණා. ඉස්සරහටත් එයි. කවදද අපි මේක මල් මාලයක් දාලා කිස් එකක් දීලා හග් කරලා පිළිගන්නේ අන්න එදාට ඔන්න ගොඩ. එතකන් තව කොළ තියෙනවා, පෑන් තියෙනවා, කමඨාන් සුද්ධ කරන වාර තියෙනවා ලියපන් අම්මා. දිග්ගතම චෝදනා පත්‍ර ලියලියයිදී මේ අම්මන්ට ඉස්සක් ගන්නක් බෑ කියවයි. ඒක නිසා මම මෙතනින් සතිවාරය නතර කරනවා. ඊටු ටික හැබැයි මතක් කරලා ওই කොළ ටික අනිත් දවසේ ඉස්සල්ලාම ගන්න ඕන. හුඟක් වෙලාට කරන්නේ අර කියවපු කොළ ටික අරගෙන ওই ටික විසිකෝ. පහුවෙන්ද යනවා දෙක තුනක් කරනකොට බලනවා ඊයේ කියෝප එකනේ හැබැයි නේනම් ස්වාමීන් වහන්සේ අයින් කරන්න තියෙන කොළ ටික තියලා තියෙනවා තියන්න ඕන විදිහට අයින් කරලා තියෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ නේද? ඒ නිසා කියෝප නැති කොළ වල මොනවද ලකුණක් දාන්න අනිත් දවසේ අපි ඒකට ඒ ටික ඉස්සල්ලාම ගැනීමෙන් යම් අසාධාරණයක් වෙනවා නම් මේ කියපු නැති එක ඒකට සමා වෙලා අනිත් දවසේ කරනවා අපි දැනටමත් ටිකක් වැඩිපුර වෙලා ආරම්භ තියෙනවා මම අර ඊයේ කිව්ව විදිහට සක්මනම නෙවෙයි තියෙන්නේ ටී බ්‍රේක් එකක් ඊට පස්සේ සක්මනක් පැයක් අපි නැවස හතරට එකතු වෙනවා පරියන්ක භාවනාවකට මෙතනින් ඒ ඒ ප්‍රකාශයත් එක්කම ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිනීමව සටහන් කරනවා අද කල් තිබු ප්‍රශ්න වලින් හෙට සතිವಾರේ පටන් ගන්නවා කියන පොරොන්දුව දෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි